ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ වේදනානු වේදනානුපස්සී විහෙරතෝ වේදනා රම්මනතෝ වා uppajjati kayassa parilaho චේතසෝ ආලීනත්තං වෛද්දා වා චිත්තං වික්ඛපති තී ස්වාමීන් වහන්සේ මෑණිවරණී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මතු කරගත්ත මාත්‍රකාමයි අද ටිකක් අපි විස්තර වශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ වෙන විදියකට කියනවා නම් ඉදිරියෙන් තියාගත්ත බික්කුණු පස්ස සූත්‍රයේ කායානු කායේ කායානුපස්සී විහෙරති කියන සතර සතිපට්ඨානේ කායනුපස්සන සතිපට්ඨාන පස්සේන වේදනානුපස්සන සතිපට්ඨානයේ විස්තර ටික කුයි අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී වේදනාවන් කෙරෙහි වේදනාවන් අනෝ බලනාසුලුව කටයුතු කරන මේ යෝගාවචරයට වෙන විදිහකට කියනවා නම් කායනුපස්සනාවේ යම් ප්‍රමාණයකට දක්ෂ වෙලා කායනුපස්සනාවේ යම් ප්‍රමාණයකට සූර වෙලා කාර්යක්ෂම වෙලා ඒ හරහා එහෙම නැත්නම් ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානය හරහා රූප කර්මස්ථානේ විනිවිදගෙන යම් වෙලාවක එහි ඇති විඳීම් ස්වરૂප නාම ස්වરૂප වෙතට හිත ගියාට පස්සේ පවා ඒ යෝගාවචරයේ හිත ඒ වේදනානුපස්සනාව සඳහා එල්ල කරගත්ත ඒ වේදනානු වේදනාව අනු යන අරමුණේම හිත පවතිද්දී කයෙහි පරිදාහ දාහ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කයේ දැවිලි දැවිලි ඇති වෙන්න පුළුවන්. හිත ලීන වෙන්න පුළුවන්. ඉදිරියට දහිතමත් වෙලා ඉදිරියට යන වෙනුවට පසුබාන කරගහන ලීන භාවයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අරමුණ තියෙද්දී নানা ආකාර අරමුණු හොයාගෙන හිත නන්නත්තර වෙන්න පුළුවන්. මේක සර්වචනාංශේ මතක් කරලා ඒ වෙලාවට හිත පහදින ප්‍රසාදයට වෙන අරමුණක කිස්මින්ච දේව පාසාදනීය නිමිත්තේ චිත්තම් පනිදහිතබ්බා. හිත පිහිටවන්න ඕනේ කියලා. ඉතින් මේක අපි ඊයේ සයනදුරට විග්‍රහ කරගෙන ගියා. ඉතින් ඒ කියන්න බලාපොරොත්තු වෙච්චි තවත් කරුණු කීපයක් තියෙනවා. ඊයේ සකස් කරගත්ත පදනමේමයි අපිට ඒක ගෙනියන්න වෙන්නේ. මේ කියන විදිහට භාවනා වැඩෙද්දී නැත්නම් නාම ධර්ම යම් ප්‍රමාණයකට වැටෙන්න පටන් ගත්තත් වටහන් නාම ධර්ම වැටෙද්දිත් හිත වීරි භාවයකට පසුගාන භාවයකට දැවිලි දැවිලි තත්වයකට නානා ප්‍රකාරණ දිගේ විසින්න තත්වයකට යන්න පුළුවන් ඒ බව සූත්‍ර පිටකේ කීප පොලක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා විවිධ සූත්‍රවල අපි අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පොට්ටපාද සූත්‍රයේ සරුවචන වහන්සේ සඳහන් කරනවා සියාකෝපන තෙට්ට පෙට්ටපාද ඒවමස්ස පොට්ටපාදය භාවනා කරන යෝගාවචරයට මෙන්න මෙහෙම தত্ত্বයක් හමු වෙන්න පුළුවන් මෙහෙම දෙයකට මුණ දෙන්න පුළුවන් මෙහෙම හිතවිල්ලක් පහළ වෙන්න පුළුවන්. මොකද්ද? සංකිලේශිකා ධම්මා පහිසන්ති. මගේ හිතේ තිබිච්ච හිත කෙලෙසන නීවරණ ධර්ම ටික ගියා. දැන් කාම ඡන්දේ එච්චර බාධාවක් නැහැ. ද්වේෂය එහෙම නැත්නම් නුරුස්නා ගතිය නැහැ, නිදිමත නැහැ, සැක නැහැ, අතීතනාගත පිළිබඳව පශ්චාත්තාව තිගැසීම් නැහැ. වෝදානියා ධම්මා අභිවද්දස්ස අභිවද්දිසanti. හිත දන්නවා දැන් අර කාමයේ හෝ කාම සංඥාවෙන් හිත ගිලිහිලයි කියලා. සුළු සෑහෙන වේලාවකට ගෝදානීය ධර්ම කියන්නේ හිත පිරිසිදු කරන ධර්ම වලටපත් වෙලා තියෙනවා. කුණු අයින් වෙලා තියෙනවා. පිරිසිදු ධර්ම මත වෙලා තියෙනවා. පඤ්ඤා පරිපූර්ණී වේපුල්ලත්තංච ප්‍රඥාවෙත් වර්ධනයක් පේනවා. තමන්න තේරෙනවා මේ දැන් මේ දානේ එන කුසලයේ නෙවෙයි මේ සීලේ එන කුසලයක් නෙවෙයි. සමාධිමේ වශයෙන් හිත එකඟ වීමෙන් ඇතිවෙච්ච බව තමන්ගේම ප්‍රඥාවට වැටහෙනවා. ඒ වාගේම විපුල භාවයට හිත විපුල භාවයට යනවා. මහත්ගත භාවයට හිත යනවා. තමයි තේරෙනවා අර කුණු ගොඩෙන් නැහිදලා ඇවිල්ලා අලුගසා දාලා නැහිතලා ආවයි කියලා. ditthිව ධම්මේ සයන් අபிසච්ච අබින් සයන් අභිඥා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරිස්සාමි. මම මගේම ප්‍රයත්නෙන් වර්තමානෙම මේ අනාගත දිවි ලෝකයේ හම්බෙන සපක්කත් වෙන කොහොම සපක් නෙවෙයි අස්පනා පිට එලඹ සිටි සිහියෙන් තමන් විසින්ම එළඹ වාසය කරන. ඒ කියන්නේ හොඳ පිරිසුදු තත්ත්වයක්. දුක්ඛෝචකෝ විහාරෝති. ඒ වුණාට දුක් තරකයි. අර ඉසල කියපු වාක්‍ය හතර කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. කෙලිසුත් නැති බව දන්නවා. ඊට පිරිසුදු ධර්ම වැඩිච්ච බවක් දන්නවා. ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම Tamanටම විශේෂයෙන් ඥාණයෙන් වැටෙනවා මේ දැන් හිත තියෙන රූප ධර්ම වල නෙවෙයි. ආශාස වාසාසී මුල බඳාග නෙවෙයි. හොඳට ගිවන් වෙලා ඊටාම සූක්ෂම හරියට කියනවා නම් රූප නැති නාම ලෝකෙක ඉන්නවා වගේ. එහෙම දෙයක් හිතින්නේ නැහැ. නමුත් හිතට හිතෙන්නේ ඒ වගේ. මොනම දෙයකවත් හැප්පෙන දෙයක් නැහැ. අජතාවකාශයට ගිය අජතාවකාශයේ ආනියක් වගේ මොකවත් හැප්පෙන දෙයක් නැහැ. මෙහෙම ගමන් කරන ඒවට කම්මැලි හිතෙනවා. දුකක් හිතෙනවා. දුකසේ දරා සිටීමක් හිතෙනවා. මෙන්න මේ විදිහට භාවනාදී මානුන පහළ වීම ඔබට වෙන්න පුළුවන් පොට්ටපාද කියලා බුදුරජාණන්සේ පොට්ටපාදේ චිත්‍රයක් අදලා පෙන්නනවා. ඒකල කියනවා එහෙම වුණාට නකෝපනේතම් පොට්ටපාදේ වන් දක්ටබ්බා. අර විදිහ කෙලෙස් නැහැ. හිත පිරිසිදුයි. ඥාණයෙන් Tamanටම ඥාණයෙන් තියෙනවා. මේක විශේෂ ඥානයකුත් තියෙනවා. දේවල් හොඳට විග්‍රහ කොට දැනගැනීමේ සුවිසුද්ධ ඥානයක් තියෙනවා. එතකොට නිකන් දුකක් පෙළෙන ගතියක් දැනෙනවා. තවන ගතියක් දැනෙනවා. දවන ගතියක් දැනෙනවා. එක එක එක එක ජවනිකා පෙන්නනවා කොයි එක ඊගාට එයිද කියලා කියන්න බෑ. එකකවත් පිරිසුදුකමක් නෑ. ඔය අර හැමෙන් බලුවමනයක් වාගේ. එහෙම නැත්තම් කලවම් වෙච්ච ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒ නිසා එතෙන්දි මේක දුකක් වශයෙන් උඹට පේන්න ඉඩ තියෙනවා කියන එක කියලා බුදුජනසේ පොට්ටපාද කියනවා පොට්ටපාද නකෝපනේතං ඒවන් දත්තබ්බං පොට්ටපාද එහෙම මේක බලන් දෙපා. ඒ පේන ඒ தત્ත්වය දැක්කට පස්සේ බහමොජ්ජංච උඹ හිත ප්‍රමෝදයටපත් කරගන්න ඕනේ. ප්‍රීතිච එහෙම නැත්නම් හිත පිටිසුදු කර මේ පිනායන ගතියකටපත් කරන්න ඕනේ. ප්‍රීති සුඛ සති සම්පජඤ්ඤය. එහෙම නැත්නම් මේ කියන தত্ত্বය අපේ තර්ක මනසට පෙන්ුණට පෙළෙන ගතියක, තවන ගතියක, දවන ගතියක මුණත පිසිසු නැති ගතියක තිබුණට මේ මතින් ඔබ ප්‍රමෝදේ පහල කරගන්න හැටි දැනගන්න ඕනේ. පාමොජ්ජංච භවිසති පීචිච පස්සද්ධිච. හිත ප්‍රීතියත් පස්සද්ධිය කියලා කියන හොඳ tempat ගතියක් හිතේ ඇති කරගන්න ඕනේ සති සම්පජඤ්ඤච සුකෝච විහාරෝ මේක තමයි සුඛ විහරණය කියන්නේ ආර්යයන් වහන්සේලාගේ සුඛ විහරණය කියන්නේ මේකයි කියලා අර දුක්ඛ විහාර ස්වરૂපයක් පෙන්වන්න තිබුණාට මේක සුඛ විහාරී தത്വයකට මේ තුලින් සතුටක් මතු කරගන්න ඕනේ හරියට නෙල්ලි ගෙඩියක් කකා කකා යනකොට ඒකේ තියෙන අර පැංගිරිය හරහා පස්සේ මිහිරියාවක් මතු වෙනවා වගේ බුලත්තරක් කනකොට මුලින් දැනෙන මේ පැංගිරි ගතිය අයින් වෙලා අන්තිමට බුලත්තර මුලත් විතහරහා කිරි රහක් මතු කරගන්න වගේ උඹ දැනගන්න ඕනේ පොට්ටපාද මෙන්න මේ විදිහට හිත වියලි පසුබාන හැංගී ගත්ත නානාරමුණු දිගේ දුවන්න හදනකොට මේක ප්‍රමෝදයක් ප්‍රීතියක් අසද්දයක් සතියක් සම්පජඤ්ඤයක් සුඛයක් වඩපත් කරගන්නේ. ඉතින් මේක හරියට අතාර්කිකයි. ඉදිරිපත් කිරීම හරිම අතාර්කිකයි. මේ වගේ දුකක් උඹට වැටහෙයි. ඒක තමයි අපි මෙතෙක් පුරුදු කරපු හිතේ ඇති. නමුත් මම උඹට කියනවා මේක මෙන්න මේ විදිහට බලපන් මේක ප්‍රමෝදයක් කරගනින්, මේක ප්‍රීතියක් කරගනින්, පස්සද්ධියක් කරගනින්, සුඛයක් කරගනින්, සති සම්පජඤ්ඤය කරගනින් කියලා. ඉතින් ඒ කරගැනීම සඳහා ඒ කෙනාට සලකා බැලිය යුතු ආකාරය එහෙම නැත්නම් මේ වෙලාවේ පැවති යුතු යෝනිසෝ මනසිකාර්යය එහෙම නැත්නම් මේ වෙලාවේ තිබී යුතු සම්‍යක් දෘෂ්ටිය අහලා තිබුණ නැත්නම් වැඩ කරලා තිබුණ නැත්නම් වරක් දෙකක් කරලා බලලා සාර්ථකුනේ නැත්නම් අරක දුකක් විදිහටම තමයි තේරෙන්නේ බුදුජානනාංශේ මේ පැමිණිච්ච தত্ত্বය කෙලෙස් නැතිකම නීවරණ ධර්ම තිබිලා දැන් මේ දුක දැනුණත් මේ පසුබිමේ කෙලෙස් නැති බව යෝගාවචරයට එළඹ වාසය කරන්න අවධාරණය කරනවා. උඹ ඔය දුක බවක් හිත කියා පෑවට තිබුණු තරම් දැන් කෙලෙස් නැහැ. ඒක එක කාරණා දෙක වෝදානිය ධම්මා අභිවඩ් අභිවඩ්ඩි සම්දි මේ නොදන්න ශේෂ්ඨයකට හිත කපාගෙන යන වෙලාව එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාදිගේ ඉදිරියට යන වෙලාව මේකට අනන්තවත් හිතේ පසුබාහමක්පත් වෙනවා මාන බල වේගමත් වෙනවා උපක්ලේශමත් වෙනවා මේ මතුවෙන වෙලාවේදී ඒ හිත ගෙනෙන හිත දෙන ගොඩ පෙරක දෝරුකම් කන්නේ නැතුව කාගෙන ඉදිරියට ගියේ නැත්නම් ආය මේ தত্ত্বය එන්න කොච්චර කාලයක් ඇයිද දන්නේ ඒක නිසා මේ වගේ වෙලාවල් එනකොට මේක ප්‍රමෝදයක් පහල කරගන්න ඕනේ මේක ಗುಣධර්ම එහෙම නැත්නම් යහ ධර්ම එහෙම නැත්නම් සෝබන චෛතසික පහළ වෙන්න ඕනේ පරිසරයක් ඇවිල්ලා තියෙන නිසා දැන් හැදෙන පැත්තක් තියෙන්නේ වෝදානීය ධර්ම පිරිසුදු කරන ධර්ම වගේක් ඉදිරියට යනවා ඒ වගේම ප්‍රඥාවෙන් තමයි පැහැදිලි වෙනවා මේක ඉnde ඉnde ඉnde කපාගෙන ඉදිරියට යන ගතියක් කියලා. ඒ වගේම දෙවන්නේගේ සරණකින් පිටකින් ඇති වැඩක් නැහැ. මම මීට ඉස්සෙල්ලා මේ වගේ වෙනකොට සැක කරා. මම මීට ඉස්සෙල්ලා මේ වෙනකොට ආය රූප ධර්ම මත කරන්නේ. යහිය හුස්ම අරගෙන නැත්නම් ඇද කරලා කය දිහා බලලා. එහෙම නැත්නම් හිත නින්දට වැටුණා. මිලා මොනවාක්වත් වෙන්න දෙන්නේ නැතුව මේ ඇතිවෙච්ච తত্ত্বය කෙලස් නැහැ. කුසල ධර්ම වැඩෙනවා. දුවර ප්‍රඥාවට පේනවා මේක දුකක් වශයෙන් සලකන්න එපා මේක ප්‍රමෝදයක් ප්‍රීතියක් පස්සද්ධියක් සතිසම්පජඤ්ඤයක් සුඛයක් විදිහට සලකන්න කියලා. ඒ පොට්ටපාද සූත්‍රයේම සඳහන් කර වෙනවා ඒ වගේම ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් වෙනවා මේ ඇති වෙලා තියෙන தත්ත්වය බැලුව බැලමට නිකන් දුක්ඛිතයි. එහෙම නැත්නම් පෙළන සෙලසුලුයි, තවන සුලුයි. නමුත් මේක භාවනාවේ ප්‍රතිඵලයක්. ආන්න මේ කාරණා දෙක. කෙලෙස් අඩු ගතිය ඒ වගේම ශිල්පෙන් ආපු එකක් භාවනාවෙන් ආපු එකක් කියලා මේ දෙක දන්නවනම් ඒකට යම් ආකාරයකින් මොනවා හරි ක්‍රමයකින් මොන නිමිත්තෙන් හෝ මොන අරමුණෙන් හෝ හිත ප්‍රමෝද කරගන්න පුළුවන් නම් නැවත ප්‍රමෝද කරගන්න. ඉතින් මේකට නිදහස නිදර්ශන කරුණු රාශියක් තියෙනවා. මේක ඔය වජිරාමේ හිටපු චේමින්දු ස්වාමීන් වහන්සේ ආනපන සති භාවනා පිළිබඳව පොතක් ලියලා ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම <clears throat> මේ සිද්ධිය මතක් කරලා දෙනවා. අපි ගෞතම සර්වචන් වහන්සේගේ අවසාන භවය අවසාන ජීවිතය ගත්තාම සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිද්ධ වෙච්ච බවත් හත් දවසක් ඇතුළත වප්මංගල උත්සවයට ගිහිල්ලා ධ්‍යාන සුඛයක් අර පුංචි කිරියටි කැටේ කිරිසෝද කිනටි කුමාරයා උපයදු බවත් දමගහ උඩට ගිහිල්ලා දමගහේ හේව නැල්ල ඇතුළට රැමිලා තිබුණ බවත් කිරිමවරු බලනකොට එයා තොටිල්ලේ නොහිටි බවත් අපි අහලා තියෙනවා ඊට පස්සේ මේ කුමාරයා වැඩිලා අවුරුදු 39 දී ගිහි කිය අතහැරලා 29 දී අපි දන්න බුද්ධ ආගම අපි දන්න බුද්ධ චරිතය මේ තියෙන්නේ ඊට පස්සේ 35 වෙනකන් අතිශය දුක්ඛ දෙන අත්තිකිලමතාන යෝගයක් රැක්කා. අත්තිකිලමතාන යෝගයක් රැකලා අන්තිම රාත්‍රියේ මොකද්ද වුණා? අපි කියන බුදු උණයි කියලා කියනවා. අපි කියන සර්වඥතාඥනේ පහළුණයි කියලා. ඊට පස්සේ සුමාන ගණක් ඇවිදගෙන ගිහලා පස්සකමානු හම්බෙලා කියනවා මට වෙනසක් වුණා. පොඩ්ඩක් වාඩි වෙන්න බණ ටිකක් අහන්න. පස්සකමානු මොකද්ද කියන්නේ? ඔයා කවුද? අපිට බණ කියන්නේ අපි ඔක්කොම එක භාවනා කරපු අය අපිට ඕනේ ওই යාළුවෙක්ගෙන් බනහන්න. එහෙනම් මේ බුදු වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ පස්සක මහණුන්ට මතක් කරනවා එහෙම හිතන්න එපා පොඩ්ඩක් වාඩි වෙන්න මම බණ ටිකක් කියන්නම්. දෙවෙනි වතාවට ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි වතාවට කියනවා මේ මට අහුම්කම් දෙන්නේ අහුම්කම් දෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අර පස්සක මහණුන් ඒත්තු ගැනීමේ උපක්‍රමය මාරු කරනවා. ඒ කට්ටියෙන් අහනවා මම මේ ඉතිසලා කවදා හරි උඹලට බණ කියන්න වාඩි වෙන් කියලා කියලා තියෙනවා කියලා. එතකොට යාට කල්පනා කරනවා මේ සිද්ධාර්ථ කුමාරයා හරි නියතමාති මිනිස්සේ කවදාකවත් හැකියාවන් කියා බාන කෙනෙක් නෙවෙයි. කවදාකවත් මම දන්න පොඩ්ඩක් වාඩි වෙන් කියන જાති කෙනෙක් නෙවෙයි කියලා මූණේ මූණ බලා ගන්නවා. එතකොට බුදුජන අහනවා පස්සක මහණුගෙන් උඹලා දන්නවද මං එදා එහෙම නොකියන්න හේතුව මම වාඩි වෙලා පොඩ්ඩ බණ කියන්නේ මං කිව්වේ නෑනේ නොකියන්න හේතුව මොකද්ද කියලා දන්නවද ඒකල ඉතින් ඔක්කොම නිරුත්තරයි ඒක කියන මට ඒ කාලේදී උඹලත් එක්ක ඉන්න කාලේ භාවනාවේදී ආලෝක මාත්‍රයක්වත් ආවේ නෑ කිසියම් භාවනාක ගුණයක් තිබුණේ නෑ මම ඒතිෙද්දි කාගෙන නොකනොබි නොනා දුක්ඛිත ප්‍රතිපත්තියක දුක් දුෂ්කර වතක් පිරුවා. උඹලා මට උදව් කරා. නමුත් මම අද උඹලට කියන්නේ ඇයි මේ පොඩ පාඩි වෙලයි කියලා. අද කියන්නේ මට ඥානෙ පහළ වුණා. චක්කුමුදවාදී ආලෝක පිච්චාවුදවාදී පඤ්ඤාවුදවාදී ආලෝකෝදවාදී. ඉතින් මම මේ කියන්නේ උඹලා රවට්ටන්නවක්වත් යටපත් කරන්නත් නෙවෙයි කියලා අරකොල්ලන්ගේ තර්කේ කඩන ඒ කියන්නේ මනස පෙරලලා බණ කියනවා එතකොට ඒ කියන්නේ කේමින්දු ස්වාමීන් වහන්සේ අහනවා මේ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 6ක් ඇසුරු කරපු පස්වක මහණුන් අන්තිම කාලේ වෙනකම්ම දැක්කා මේ ස්වාමීන් වහන්සේ සිද්ධාර්ථ තාපසතුමා අන්තිම දුකක් දීගෙන කාගෙන යනවා බඩ පොත්ත පිටියැලෙනකම් අන්තිමට එතකම මේ සිද්ධ පස්සකම අනු සැලකුවා. අනේ මේ මනස දුෂ්කරවතක් කරනවා බුදු වෙන්න උත්සාහ කරනවා. සිද්ධ රජ කුලෙන් ආවේ කියලා. නමුත් ප්‍රීතිය ප්‍රමෝදය පහළ වෙන්නේ මධ්‍ය ප්‍රතිපදාවට ආපු ගමන් ටිකක්වත් ගන්න පටන් ගත්තා. පින්ඳ පාත කරන්න පටන් ගත්තා. ඇඟට මස් දාන්න පටන් ගත්ත ගමන් පස්සකම අනු තරහ වෙලා ගියා. මෙහා නැවතත් කුමාර සපේට යන්න හදන්නේ. දැන් මෙයාගේ වැඩ මෑන කරගන්න පුළුවන්. අපි මොකටද දාදකම් කරන්නේ? අපි මොකටද මෙයාට අතවැසිකම් කරන්නේ කියලා ප්‍රතික්ෂේප කරලා අතහැරලා ගියා. කාලයක් සුමාන කීපයක් මේ සිද්ධාර්ථ තාපසතුමා අර දුෂ්කරවත අතහැරලා ආහාර ටිකක් දීලා නාලා ඇඟට සැප දුන්නාට පස්සේ බුදු වෙන රාත්‍රියේ මේ තාපසතුමාට මතක් වෙලා තියෙනවා මේ ශරීරයට දුක් දීමහරහා සැප ලබන්න බෑ මම සිද්ධාර්ථ කුමාරව හත් දවසේ ලැබපු ඒ ධ්‍යාන සුඛය මම මෙතෙක් කල හිතින් ප්‍රතික්ෂේප කරලායි භාවනා කරේ මං හිතුවා ඒ ධ්‍යාන සුඛය මවැනි භ්‍රමචරි රකින්න කෙනෙකුට කැප නැහැ කියලා ඒක නිසා මම දුෂ්කර වතකට ගියා නමුත් හිතට ප්‍රීතිය ප්‍රමෝදය සුඛය සති සම්පජඤ්ඤය නැතුව කද්දාකත් අවබෝධ කරන්න බෑ. ඒක නිසා අර හත් දවස් හත් දවසේ හත් දින වයසති කුමාරයාගේ ඒ එදාගත්ත කමඨාන සිද්ධාර්ථ කුමාරයාට නැවත මතක් වෙලා තියෙනවා. එදාමම පුදුමාකාර සපවත් තැනකට ගියයි කියලා ඒ යටපත් කරපු හොඳ නැහැ කියලා හිතපු ඒ ධ්‍යාන සුඛයට හිත දාපු ගම අන්තිම දුකක දුෂ්කර ක්‍රියා දුෂ්කරවතක අවසානයේ ඉන්න මේ සිද්ධාර්ථ තාපසතුමාට හිත සමබර වෙලා එදා රාත්‍රියේ ත්‍රිවිද්‍යාව පහළ වුණා. ඒ නිසා අර දුෂ්කරවතක් තමයි පහු කෙරුවේ. නමුත් එයාට මොකද්ද යෝගයක් යෙදිලා හේතුවක් කියලා හිතුණා මේ යන ක්‍රමේ හරියන්නේ නැහැ. මේකට සැප ටිකක්, ප්‍රීතිය ටිකක්, ප්‍රමෝදය ටිකක් ප්‍රසද්ධිය ටිකක් සති සම්පජඤ්ඤය ටිකක් දෙන්න ඕනේ ඒකල මේ හිත නගා හිටවන්න ඕනේ කිව්වට පස්සේ තමයි මේ සමබර උනේ ඒක නිසා අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා සිද්ධාර්ථ තාපසතුමා කමඨාන් සූත කරගත්තේ සිද්ධාර්ථ පුංචි හත් අවුරුදු කුමාරයෙක් කියන වැඩිමහල් වෙනකොට Tamanda වද දීම දුක් දීම මේ වෙහෙස කර తত্ত্বය ලොකු වතක් තපසක් කියලා හිතාගෙන හිටියා. නමුත් නිවන නෑ අත්තිකිලමතාන යෝගේ. අත්තිකිලමතාන යෝගේ අතහැරලා මධ්‍යම ප්‍රතිපදාට ආපු දවසේ නිලුමක් වතුරෙන් උඩට එකට පස්සේ ඉර පායවුවොත් නිලුම පිපෙනවා වගේ පිපීමක් සිදු වෙනවා. ඒ නිසා යෝගාවචරයා මේ භාවනා කරගෙන යනකොට මේ මතුවෙන දරත තත්ත්වය හිතේ ලීන භාව නානා අරමුණු දිගේ දුවන් හදන ගතිය යන එනකොට එයා මොකක් හරි නිර්ාමිෂ සුඛයක් ළඟ තියා ගන්න ඕනේ උතුරන බත්තලියට දාන්න වතුර ටිකක් ළඟ තියාගෙන ඉන්නවා වගේ. එහෙම නැත්නම් මේක උතුරලා ලිපත් නිමාගෙන බත්තලිය නැති වෙලා යනවා. අන්න ඒ වගේ නිර්ාමිෂ සුඛයක් ළඟ තියා ගන්න ඕනේ මේ වගේ දරස තත්ත්වයක් එනකොට. ඒ සඳහා උපක්‍රම තම තමන් ගාව තියෙනවා. එනිසා හුඟක් සූත්‍රවල තියෙන්නේ මේ වගේ වෙලාවට ධ්‍යාන සුඛයක් එහෙම නැත්නම් සමත සුඛයක් ලබා ගැනීමක් නමුත් සමහර තැන්වල නෑ කියන්න බැරි විදියට සුස්ක විපස්සනාත්මක සුඛයකුත් සර්වඥන්සේ පෙන්ලා තියෙනවා සර්වඥන්සේ මතක් කරලා තියෙනවා ශුඤ්ඤාගාරං පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තු උදයබ්බ්‍යං මේ අරමුණු වහවහ ඇති වෙලා නැති වෙලා යනවා. දැන් කොච්චරද කියනවනම් බල බල හිටපු ආශ්‍රද ප්‍රසවාසයේ නොපෙනෙන තරමටම සියුම් වෙලා. ඊට පස්සේ දැන් බලන්න දෙයක් නැහැ. බැලුවනම් යම් කිසි දෙයක් හිතවිල්ලක් කියන්නේ ඉස්සෙල්ලා හිතවිල්ල ගිහිල්ලා. සද්දයවිල්ල සද්දයක් කියලා නම් කරන්න ඉස්සෙල්ලා ඒක ගිහිල්ලා. වේදනාවක් ආවත් වේදනාව කියලා නම් කරන කලින් ගිහිලා ඒ නිසා මොනවත් නැති මේ නොදන්න ශේෂ්ත්‍රයට යනකොට හිත දලදඬු වෙනවා. ඊට පසු බහපස බහනවා. ඊට নানা විදිහට අරමුණු හොයනවා. මම මේ බුද්ධානුස්සතිය ටිකක්, මෛත්‍රී ටිකක්, එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ නැත්නම් ටිකක්, එහෙම නැත්නම් මේ වෙලාවේ කේසාලෝමානකා දන්තාවත් බලන්නද කියලා හිත මොනවා හරි හොයන්න හදනවා. මෙන්න මේ හොයන්න හදන ගතිය නිසා තමයි අර කයේ දරත ගති, හිතේ ලීන ගති, එහෙම නැත්නම් බාහිරේ හිත දුවන ගතිය තියෙන්නේ. අන්න ඒ වෙලාවට යෝගාවචරය තේරුම් ගන්න ඕන මේ වෙලාවේ හිත කොට්ටුවට තිබ්බ කූඩල්ල වගේ දුවන්න හදන්නේ මේ කෙලෙස් නැති නිසා. මේ හිතේ තියෙන පිරිසිදුකම නිසා. මේ වෙලාවේදී මම සතුටු වෙන්නයි ඕනේ මේ හිත කොච්චර දෝ මේ දුක්ඛිත වෙන්න හදනවා, දරත කරන්න හදනවා, හැංගෙන්න හදනවා, නිවිද අරමුණු හොයනවායි කියලා මේ ඇතිවීම නැතිවීම ශේෂ්ත්‍රය බහුල වෙනකොට සමහරෙකුට හුස්ම ගන්න බැරුව පපුවේ තද කරගෙන heart attack එන්න හදන වගේ හිඳාලි දාන. සමහරෙකුට හිතනවා මේ කෙලස් කපාගෙන යන ගමන මේ වෙලාවේදී මම සතුටින් මේකට මුණ දෙන්න ඕනේ කියලා. ඉතින් යම් කිසි කෙනෙකුට භාවනා කරගෙන යනකොට මේ නවම අත්දැකීම් අලුත් ශේෂ්ත්‍රයක් එහෙම නැත්නම් නොදැක්ක මධ්‍යම ප්‍රතිපදාට අහු වෙනකොට බයක් චකිතයක් පහළ වෙනවා කායයට සහ ජීවිතයට ආසාව වැඩි කෙනාට. ජීවිතේ කුමර කුමරි ශාපානුව හදාගෙන කිසියම් වේශකර තත්ත්වයකට පණ්ඩපත් වෙච්ච නැතුව මේ කය කෙරේ දැඩි ප්‍රේමයක් ඇති කරන එක්කනට අර විදිහට ඇති වී නැති වියම කය හරහා පේනකොට බය හිතෙනවා. නමුත් බුදුරජාණන්සේ මේ වෙලාවේදී අපිට මතක් කරන මේ වෙලාවේ හිත ප්‍රමෝද කරගන්න ප්‍රීති කරගන්න පස්සද්ධිය ඇති කරගන්න සති සම්පජඤ්ඤයෙන් පෙන්නලා දෙන්න මේක යන්නේ මේ කෙලෙස් නැති පාරක නීවරණ නැති කරලා මේකෙන් සුඛයක් ඇති කරගන්න ඒ සඳහා මේ වැඩමුළුවේදී මම මතක් කරා එක්කෝ බුද්ධ හනුසතිය හරහා එහෙම නැත්නම් මෛත්‍රිය හරහා එහෙම නැත්නම් මම දැන් මෙතන හරහා ඒක ප්‍රමෝද කරගන්නයි කියන්නේ මම ඉස්සලා කිව්වා තමයි ඇත්තටම හිත විවේක වුණාට පස්සේ අනවශ්‍ය බුද්ධානුස්සතියක් දාගන්න ඕනේ නෑ හිත විවේකනම්. අනවශ්‍ය මෛත්‍රී භාවනාවක් දාගන්න ඕනේ හිත විවේකනම්. විවේක නැත්තම් හිත දුවන්න හදනවා නම් ඒ දුවන හිත කීකරු කරන්න උරු කරගත්ත බුද්ධානුස්සතියක් හෝ මෛත්‍රී භාවනාවක් හෝ එහෙම නැත්නම් මම දැන් මෙතන එක දාලා එක සැරයක් දෙසරයක් එක වෙලාවේ හැටියට ආම්බම් කරගත්තොත් කීකරු කරගත්තොත් එවැනි දරස තත්ත්ව ඇති නොවීම තමන්න තේරෙන පටන් ගන්නවා දැන් මධ්‍යම ප්‍රතිපදාව වැඩ. දැන් මේ කෙලෙස් කපාගෙන යනවායි කියලා උදයබ්බේ ඥානෙ දකිනකොට අමානුෂික වූ රතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ශුන්‍යාගාරම් පවිත්තස්ස ශුන්‍යාගාරයට ගියා වූ සන්තචිත්තස්ස බික්කුණෝ එයා දන්නවා භාවනාදී මේ වගේ දර්ශක තියෙනවා මම මේකට අන්තර වෙන්නේ නැහැ. මම මේකේ සතුටින් මේක ඉදිරියට යනවා කියලා ශාන්ත හිතක් ඇතුව ගත කරන කෙනාට අමානුෂී රතිය හෝති මානුෂික නෑ ඒ රතිය. මනස් මනුස්ස හිත හිතනවා මොකක්වත් නැහනේ. පහළුයිනේ. කම්මැලිනේ. එක්ක හයියෙන් හුස්ම ගනින් එක්ක නැගිටලා ඵලයන් කියලා. මෙයා අමානුෂික වූ රත්යක් ඇති කර ගන්නවා. ඒ උද්‍යප්පේ ඥානේ බලවත් වෙන්න වෙන්න මේ කෙලෙස් කපාගෙන තමයි යන්නේ කියලා. ඒ නිසා විපස්සනා පැත්තෙමුත් ශිල්පේ දන්න එක්කනට ඒ අමානුෂික රතිය ඇති කරගන්න පුළුවන්. ඒ රතිය ඇති කරගන්න ඕනෙම අර හිතේ දරත ගති, පරිලාහ ගති, දවිලි තවිලි කියලා මේකට අපි සිංහලෙන් කියන්නේ. නැත්නම් හිතේ ලීනත්ව භාවය ඉදිරියට යන්න එපා වෙනවා. ඔය නිකන් උලංගිය ටයර් එකක් වාගේ, බැටරි බැස්ස වගේ හිටිනවා. නැත්නම් හිත নানা විදියට වටපිට බලන්න හදනවා. ආන්නේ වෙලාවට මතක තියාගන්න මේ වෙලාවට අපි යෝනිසෝමනස්කාරයෙන්, සම්‍යක් දෘෂ්ටියෙන්, ප්‍රීතියකින්, ප්‍රමෝදයකින් මේක දිහා බැලුවොත් අරකේ තියෙන අර දර්ථ ගති නැතිලා උන්න නෙල්ලි ගෙඩිය තිත්ත කැපිලා පැණි රහ වෙන්න පටන් ගන්නවා. බුලත් තෙල් ටික කපහපා යනකොට පැංගිරි ගැතිය නැතුව කිරි දහින්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි තේරෙනවා අත්මේ භාවනා කරලා අවබෝධ කරන්න හදන්නේ දුක්ඛ සත්‍යයයි. දුක්ඛ සත්‍ය ලකුණු හතරක් තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ලිව්වයි කියලා හිතන උග දිනෙක කියන පරිසම්මිදා මාර්ගයේ ත්‍රිපිටකයයි පොතක්. ඒක ලියලා තිනවා දුක්ඛ සත්‍ය වැටහෙනකොට පීලනට්ටෝ, සංతాපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා අර්ථ හතරක් වැටෙනවා. මේ බලානින්න දේ යමක් නැති වුණාට පෙළෙන ගතියක් තේරෙනවා. ආනපානෙත් නැහැ. පිම්බි බැකිල බලනවා ඒකත් නැහැ. කය කොටු කළ මේක කය කියලා හිතන බලනකොට කයේ සීමාවලුත් නැහැ. පේන දෙයක් නැහැ නමුත් පෙළෙන ගතියක්. දවන ගතියක් එනවා. නිකන් වැලි ගැදවිල්ලෙක් කාන්තාරක එළියට ඇදලා දැම්මා වගේ Tamanට නොඉවසන සුළු ගතියක් එනවා. ඒ පෙළන ගතිය සහ දවන ගතිය අපි හේතු කරන්න හදුවට මේකේ දත එකක්කමක්, බඩේ එකක්කමක්, කිසි එකක්කමක් කියලා එහෙම කියන්න බෑ. ඒක කායික නෑ. ඒක මානසිකයි. නිකම් පොදුවේ වැටෙනව නැද්දකින් නොපතන් කියන. එතකොට හොඳට පේන්න පටන් අරගන්නේ මේ දුක්ඛ සත්‍ය සංසාරේ පුරාවට තියෙන අපි ස්වභාවයෙන් යටපත් කරන්න හදන අකමැති දුක්ඛ සත්‍ය රූප ධර්ම සහ නැත්නම් කාම ගුණයන් සහ කාම සංඥාන් අයින් වෙච්ච ගමන් එන්න පටන් ගන්නවා. ඒක දැනෙන්නේ පාළු තැනක, තනි වෙච්ච තැනක, කොන් වෙච්ච තැනක, රහෙන් අයින් කරගත්ත තැනකට වැටිලා ඔහි ඉනවා. ඉතින් එතකොට මේ පුද්ගලයා දන්නේ නැත්තම් මේ භාවනාවේ උත්කෘෂ්ඨ ඵලය දුක්ඛ සත්‍යයි දුක්ඛ සත්‍ය කෙනෙකුට වැටහෙන්නේ පෙළෙන ගතිය තවන ගතිය මේ වැටහෙන්නේ මේ දුක්ඛ සත්‍යයි කියලා වෙලාවේ සතුටක් ඇති වුණා නම් ඒක ප්‍රමෝදයක් වෙනවා නිරාමිෂ සුඛයක් වෙනවා මේ වැටගෙන ඉන්නේ කාගවත් මට කරපු දෙයක්වත් මගේ හානියක් නිසාවත් වෙන කෙනෙක් කරපු දෙයක් නෙවෙයි මේක බලන්න තමයි මේ මම භාවනා කරුවේ ඔන්න දැන් මට පේනවා කිසිම බාහිර කෙනෙක් නැතුව පෙලීමක් තියෙනවා. තැවීමක් තියෙනවා. විපරිණාමට ඒ පේන මුනත දෙසරයක් පෙන්වන්නේ. ඔහේ ගොජ දාන වතුරක් වගේ බමන ගොඩක් වගේ වෙනස් මුනක් පෙන්වනවා. සංකතට්ටෝ ඒක බොහෝ කරුණු සංග්‍රහ වෙලා හැදිච්ච එකක්. පරණ හේතුත් තියෙන්න පුළුවන් කර්ම හේතුත් තියෙන්න පුළුවන් වර්තමාන හේතුත් තියෙන්න පුළුවන් කෙසේ නමුත් මේ தত্ত্বය අප්‍රාණික වූ අංශුවකක් තියෙනවා. ඒ අංශුවක තියෙන ශක්තිය කවදාකවත් තැම්පත් නැහැ. ඒක උඩ දමදම තියෙන්නේ. වේගය කිව්වොත්, ශක්තිය කිව්වොත්, ඒ ශක්තියට ස්පර්ශයක් නැහැ. ඒක පිළිපෙලි තියෙන්නේ. තැවි තැවි තියෙන්නේ. ඒ වගේම එයාට ඕන වුණාට ඒක නතර වෙන්නත් බෑ. සජීවී අජීවී දෙකේම අඩියේ තද විත කැවිච්ච, Java කැවිච්ච වේගයක් තියෙනවා. අපේ හිතත් මේ අම්මා තාත්තා වස්තු භෝග සැප සම්පත් ඔක්කොම හරියට දැකලා අඩියට ගියොත් අඩිය පේන්න තිනවා දැවිලි දැවිලි ගතිය. ඉතින් අපි දැවිලි දැවිලි ගතිය ආවට පස්සේ ඒක පිළිගන්න ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා කියලා පිළිගත්තේ නැත්නම් ප්‍රතික්ෂේප වෙච්ච ගමන් හිතේ නුරුස්නා ගතියක් පහළ වෙනවා. ද්වේෂයක් පහළ වෙනවා. ඒකට අයෝනිසමනසිකාට වැටලා හොයන්න බලනවා කොහෙන්ද මේක එන්නේ කියලා. කොහෙන්වත් එන එකක් නෙවෙයි මේක තමයි සංසාරේ හැටි. එචා කවුරු හරි දන්නවනම් මේ පැමිණෙන දුක මේ බලන දුක මං ඉපදෙන්න ඉස්සලත් මේ ලෝකෙ තිබිච්ච එක. මම බැලුවත් මේක තියෙනවා. මම නොබැලුවත් මේක තියෙනවා. මම මැරුණත් මේක තියෙනවා. ඇයි මේ දුක මම කියාගන්නේ? මේක සනාතන ධර්මතාවයක්. මේ කොටහ මගේ කියාගන්න එක තමයි ආත්මය කියලා කියන්නේ. දැන් මම අඩු කරලා අඩු කරලා මේ පෙළෙන ගතිය දකිනවා මේක තමයි දුක දුක්ඛ ආර්ය සත්‍යක් විදිහට දැකිල්ල අන්නයේ ප්‍රමෝදය මට පහල කරගන්න පුළුවන් නම් මේ දැකීම වෙනත් වචන බුදුහාමර කියනවා මානේ දුක නම් දුක තමයි මම නෑ කියන්නේ නමුත් මේ දුක දුක්ඛාරිය සත්‍ය වශයෙන් දැකීම තරම් සැපක් මුළු මනුස්ස ජීවිතේම නෑ ඒ මොකද්ද කියන්නේ මේ පේන දේ අයෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් මම පෙළෙනවා. යෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් මේක තමයි සංසාරේ කියන්නේ. පෙළීමක් තියෙයි, තැවීමක් තියෙයි. අන්නේ දිහා නිසි බැල්මෙන්, උලුල් බැල්මෙන්, යහ බැල්මෙන් යෝනිසෝමනසිකාර බැල්මෙන් බැලුවොත් අපි මේක මතුවෙන හැම වෙලාවෙම පාළුයි කියනවා. කම්මැලි කියනවා, නීරසයි කියනවා, විවිධ විනෝදාංශ වෙනවා. එක එක්කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. බාහිරේ নানা ආකාර අරමුණු වලින් මේ ප්‍රകൃතිය මේ පෙළෙන ගතිය මතු වෙන්නම දෙන්නේ නැති ජීවිතයක් ගත කරා. නමුත් වයසට යනකොට අනිවාර්යයෙන්ම ඇවිල්ලා දොරට තට්ටු කරනවා. ලෙඩ වෙච්ච දවසට අනිවාර්යයෙන්ම එළ තට්ටු කරනවා. මරණ මොහොතදී වහයලා ගන්නවා. ඉතින් වැරෙන්නත් ඉස්සෙල්ලා ලෙඩ වෙන්නත් ඉස්සෙල්ලා වයසට යන්නත් ඉස්සෙල්ලා මෙයා යාළු කරගෙන හිටියොත් මරණයේදී ලෙඩ වෙලා වයසට එනකොට කියන්නේ උඹ අමුත්තෙක් නේ මම දන්නවා. මම අවබෝධ කරලා තියෙන්නේ. අමුතෙන් බය වෙන දැන උඹට ඇවිල්ලා මාව බිල්ලෝ ආවයි කියලා බය කරන්න දෙයක් නැහැ. ඔන්න බබ බිල්ලෝ එනවා. ආඬලමයි අල්ලන් යනවා. ඌව බොරු මොනවද කියන්නේ මේ කාට කතා පුතේ කියලා. කිදෙන් බලන්නේ බබ බිල්ලෝ කියලා මිනිස්සු කිව්වට උඹට බය වෙන දැන උඹ දන්නවා මේ කෙලස් කැපිච්ච තත්ත්වයක් මෙතන තියෙන්නේ. ඔබ දන්නවා වෝදානීය ධර්ම වැඩෙන තැනක් මේ තියෙන්නේ. ඔබ දන්නවා ශිල්පෙන් උතෙන් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ විදිහට ගිහිල්ලත් මේ දුක මේ පේන ගතිය ආවපස්සේ පිළියම් කරන්න ගියොත් අවුල. බාර ගන්න නැතුව මේකට පිළියම් කරන්න ගියොත් අවුල. ඒ නිසා මේක බාර ගන්න බුදුජානනාංශයේ ගොඩාක් දුර යනකම් යෝගාවචරය ගෙනියනවා. දානෙන් දානපතියෙක් කරනවා. සීලෙන් සීලවන්තයෙක් කරනවා. සමාධියෙන් ගෙනියලා කියනවා ඔයිට එහා යන්න බෑ. ඔබ බාරගන්න එකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඔක බාරගත්ත දවසේ උඹට අමානුෂික ප්‍රීතියක් එනවා. ආන්නේ විදියට ලදලද වෙලාවේ පර්යංකේදී ශක්මනේදී ඉදර අතේ වැඩක් පායක් කරන වෙලාවක මේ තියෙන මම දැන් මෙතන ඉන්නවා කියන එකේ තියෙන අඩියේ තියෙන මේ පෙළන දවන ගතිය දැකලා මේක වෙන දෙයක් එක්ක කලවම් වෙන්න දෙ නැතුව සුද්ධ වශයෙන්ම කොටු කරලා මේ තමයි දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කළොත් ඕක භාවනා නොකරපු පුංචි කාලේ අපි දැක්කා අපි ප්‍රතික්ෂේප කරා හැම ආගමක්ම මේක ප්‍රතික්ෂේප කරන්න নানা ආකාර හිත්බන්ධන වැඩ උගන්වලා තියෙනවා බුද්ධ ජනසිකන හොඳට දන් දීලා හොඳට සිල් දැකලා හොඳට භාවනා කරලා ඔකට එන්න අරපන් ඇවිල්ලා ඔකට මූණ දීපන් මැරෙන්න ඉස්සර වෙලා, වයසට යන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා ඒක ලියලා මේකෙන් තොර එක චිත්තක්ෂණයක්වත් නැහැ. මේක තමයි අපේ හැබෑ නිවහන. නමුත් අපි උත්සාහ කරනවා දැවිලි තැවිලි නැති ජීවිතයක් හදාගන්න. ඕක තමයි තාක්ෂණය කියලා කියන්නේ. ඕකට තමයි මේ භෞතික සම්පත්තිය කියලා කියන්නේ. ඒක නිකන් කුෂ්ඨ රෝගියෙක් ආයිත්තන් දාලා සලකන්න සලකන්න හදනවා වගේ. කුෂ්ඨ රෝගියා කොච්චර ලස්සන කෙරුවත් රත්තරන් වලින් බැබළුවත් උගේ කුෂ්ඨ ගතිය නිසා ඌට ඉස්පාසුකුත් නැහැ බලන මිනිහටත් අජුවයි. හොඳටම වයසට ගිය අච්චම්ම කෙනෙක් මනමාලියකට ඇඳුත් කොමිටි. උඩරට නටුන් අන්දලා මාල හත බැඳලා තැලි බැඳලා බඳගතර ආච්චම්ම හදන්න බෑ මනමාලි කරන්න බෑ. ඒ නිසා මේ ජීවිතේ මොන ආලවට්ටම් කරන්න ගියත් ඔය දුක ගොජ දාන දුක නව දොරෙන් කාරළු වැగిරෙන වගේ හැම මොහොතකම වැగిරෙනවා. ඒක දරන්න බැරිකම නෙවෙයි තියෙන්නේ අපිට. ඇයි මට මේක ආවේ කියන ප්‍රශ්නේ. බුදුරජාණන් කියනවා සීලෙක ඉඳලා මේකට මොන දීපං සමාධියක ඉඳලා මේකට මොන දීපං දානෙ දීලා මොන දීපං දන් දුන්නා තිල්ලක්වත් භාවනා කරත් දුක දුකමයි දන් දෙන සිල් දෙන්න නැති භාවනා නොකරන එක නහිතනවා මේ දුක මගේ වැරද්දක් නිසා පිටක් කියලා ඒක නිසා ඔය සීලා භික්ෂුණිය දේ තරුණ තරුණ වයසේ පැවිදි වෙච්ච සිල්ලම්ම කෙනෙක් භික්ෂුණියක් එනාලා වේලිනකන් ඉන්න වෙලාවේදී මාරය ඇවිල්ලා විලුකන මෙච්චර ලස්සන සුන්දර වයසේ මොකද්ද මේ කැලේකට වෙලා රින්ගගෙන ඉන්නේ ඔය කාමේ විඳපංගෝ උඹ දැකලා කී දිනේ සන්තෝෂ වේද උඹත් පොඩ්ඩක් ඕක විඳපංගෝ කියලා යා කියන නෑ මට මගේ භ්‍රමචාරිය හොඳයි එතකොට සීලා භික්ෂුණිය වටන්න මාතේ අහනවා මේ මොයේ ශරීරය උඹ කරපු නිර්මාණයක්ද එහෙම නැත්නම් පිට දෙවියන් වහන්සේ කරපු නිර්මාණයක්ද කියලා. ඒතර සීලා භික්ෂුණිය කියනවා නයිදං අත්තකතං බිම්බං නයිතං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. මේ ශරීරය උඹ කිව්වට මේ ලස්සන සුන්දර වස්තුවක් කියලා. මේක අසුචි ගොඩක්. දෙතිස් කුණපයක්. අසුචි ගොඩක්. මේක මම නිර්මාණය කරන්නේ මේ වගේ කුණු ගොඩක්. ඒ නිසා මේ නිර්මාණයට මම අත්තකතම් බිම්බම් කියන්න බෑ. ඒක මම කරන ලද ප්‍රතිබිම්බයක් නෙවෙයි. නයිදම් පරකටන් අගම්. මේ කවුරුත් මට කරපු සාපේකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං. හේතු ඇති වුණොත් මේක එනවා. හේතු භංගානි රුජ්ජති. හේතු නැති වෙලාවේ මේ ශරීරේ එක්ක වයසට ගිහිලා කුණු වෙලා ලෙඩ වෙලා මැල්ල යනවා. ඒ නිසා අපි මේ වර්තමානයේ විඳින දුක යම් හේයකින් දුකක් කියලා ගමුකෝ. යම් මේකින් අපි දන්නවනම් අපි කවදාකවත් මේක නිර්මාණය කරයි. කවදාකවත් කරන්නේ ඒක අපිට පුළුවන් ද වෙන කෙනෙකුට දුකක් දෙන්න. මේ කොම කර්මේ සහ කර්මඵල කියන හේතු මත ඉදිද්ද වෙන්නේ බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා මේ වගේ භාවනා කරලා හොඳට භාවනාව සීහිලා පැහැහිලා ඉදිරිපත් වෙලා එන වෙලාවදී මගේ දරත ගතියක් පහළ වෙනවා මේ දරත ගතිය හරහා පෙන්වන්නේ ඔබ අපේක්ෂා නොකලට ජීවිතේ පරම සත්‍යය ආර්ය සත්‍යය අපේ හිත කැමති නෑ සත්‍ය දකින්න භවනා කරන්න කැමති ඇහුවොත් භවනා කරන්න මොකටද කියලා සත්‍ය අවබෝධ කරගන්නත් කියනවා මොකද්ද සත්‍ය කියලා ඇහුවොත් දුක්ඛ සත්‍යයක් දන්නවා නමුත් අර පොඩි දැවිලි තැවිලි ගතියක් ආවම කුංචි හිතේ පසුබාහන ගතියක් ආවම හිතනන්නත්තර වෙන ගතියක් ආවම අපි දන්නේ නැහැ ඒ වෙලාවේදී හිත පොඩ්ඩක් තනවා වඩා ගන්න හැටි. හිත පෝෂණය කරන්න හැටි, හිත ප්‍රමෝදයටපත් කරන්න හැටි. එහෙම නැත්නම් ප්‍රීතියක් සුඛයක් ඇති කරගන්න. ඒක නිසා භාවනාවේදී මේ යෝගාවචරයා අර සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන ඉස්සල දවසේ රාත්‍රියේ අර හිත निराமிෂව සුඛයටපත් කරන්නේ නැතුව අර අත්කිලමතාන යෝගයෙන් වගේ මේකත් එක්ක හැප්පෙන්නම හෝ මේ දරත ගතියක් නැති කරන්න උත්සාහ කරනවා කියන තැනට කියන නිවන් දකින්නේ නිවන් දකින්න මේක තමයි අවසානයේ අපිට දකින්න හම් වෙන්නේ මේකට කිට්ටු කරගෙන එනකොට මේක මවිසින් කරන ලද්දක් නෙවෙයි මේ පේන දැවිලි ගතිය මේ තවන ගතිය මේ හිත පිටතට පස්සට යන ගතිය විවිධ අරමුණු හොන ගතිය මම කියා ගන්න එපා මේක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි ඒ වගේම කියන්න බෑ අපිට මේක ਸਰබලධාරි දෙවියෙක් කරපු එකක් කියලා. පරමාත්මය විහිං කරපු දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේක හේතුඵල ධර්මයකට මේක සිද්ධ වෙනවා. සංසාරේ ඉන්න තෙක් මේ දැවිලි තැවිලි ගතියෙන් වෙන් වෙන්න බෑ. පරිණිරවාණය කියන්නේ ඕකේ කෙලවර. ඕකත් ඉවරයි. නිර්වාණයදී අපිට හම්බ වෙනවා සෞපදිශේෂයි. මේ පංචස්කන්ධේ තියෙන තාක්කල් දුකසේ දරා සිටීමක් තියෙනවා. මේ දුක්ඛසේ දරා සිටීම කියන වචනය විග්‍රහ කරනකොට විස්තර කරන්නේ දුක්ඛ කියන වචනය කරත් එක මැද තියෙන බර තියෙන අලවංගුවේ රෝදය හිටවලා තියෙන හැටි. ඒ රෝදේ මැදින් ගිය අලවංගු දෙකක රෝද රෝදේ මේ කරත්තේ <coughs> රතේ තියෙනවා. ඇවිදින රතේ පෙරලෙන හැම වෙලාවෙම අලවංගුවයි කරත්ත රෝදේ බොස්ගෙඩියයි පුදුම කැපිල්ලක් කැපෙනවා. අක්ෂය ඒ බොස්ගෙඩියේ කැපෙනවා නතර කරලා තිබ්බත් කැපි කැපි තියෙන්නේ ගමනේ ගියත් කැපි කැපි තියෙන්නේ. කවදාකවත් ඒ බොස්ගෙඩියයි අක්ෂයයි අතර සතුරු සමාදානයක් නැහැ. පිරිමැදීමක් වගේ තියෙන්නේ. සංසාරේ ඉන්නකම් අක්ෂය මැද තියෙන ඇක්සල් එක කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ඇක්සල් එක ඒ බෑරින් එකේ එහෙම නැත්නම් බොස්කෙඩියේ දෙක කැපෙන කැපිල්ල තමයි ජීවිතේ තියෙන්නේ. අපි මේ භාවනාවේදී කරන්නේ ඒකට අතුරු වෙන්න පුළුවන් ආපදා පැටලෙන්න තියෙන දේවල් අයින් කරලා ඒ කැපෙන ඒ දරත ඒ තවන ඒ හිත පාකරෝණිය ගතියට මුණ තියලා මේක බාර ගන්න අරිනවා. මේකට පිළියම් හොයන්න යන්නේ නැහැ. මතයට පමාදයට හේතු වෙන මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා. මේකට පිළියම් හොයන්න යන්නේ නැහැ. ස්ත්‍රී දූර්තය හරහා අක්කු දූර්තය හරහා හැංගිලා මේක බාරගත් දවසේ දුක දුක වශයෙන් බාරගත් දවසේ ඒක නා තවදුරටත් ආය පරිශන කරන්නේ. මම දන්නවා කොහෙන්ද මොන්න සැප වින්දත් මේ දුක මේ දුක්ඛ සත්‍ය ජීවිතෙන් අයින් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. උගදෙනෙක් නිවන් දකින්න හිතන්නේ මේක චීස් කෑල්ලක් වගේ ජුජුබ්ස් කෑල්ලක් වගේ කනකොට රසට තියෙයි කියලා. කවුරක්වත් දන්නේ මේ නිවන් දකින්නට අපි ඉස්සල්ලාම හේතු වෙන්නේ කියලා දුක්ඛ සත්‍යයට කියන. ඒක නිසා භාවනා කරන යනකොට දුක්ඛ සත්‍යය මතු වෙනකොට අපේ හිත උද්දුම පස්ස ගහිලා ගන්නවා. ඒ නිසා ටිකෙන් ටික ටිකෙන් ටික මේක එනකොට සැරයක් දෙසරයක් ඒ වෙහෙස කර తত্ত্বය, ඒ දවන తত্ত্বය, ඒ තවන తত্ত্বය තියේදී මේක ඇවිල්ලා තියෙන කෙලෙස් නැති මායමක නේද? හිත හැදෙන තැනක නේද? ශික්ෂා වෙන්නේ නේද? ඒ නිසා මේකට මෙතෙක් කල මම පස්ස ගැහුවා. මම මේකට සතුටුනොත් මොකද වෙන්නේ? මේ බාහිර ගත්තොත් මොකද වෙන්නේ? මේ නිසාම ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේ දෙන තෑග්ග නැත්නම් තෑගි දීම හොඳයි. නමුත් තෑගි බාර ගැනීම ඊට වඩා හොඳයි කිය. ඒ නිසා භාවනා කරන හැමදාම අපිට නිවන තෑග්ගක් වශයෙන් දීලා තියෙනවා. අපි මේ වේදනයි කියලා, දවනවයි කියලා තවනොයි කියලා හිත කම්මැලි වුණයි කියලා නානවට අරමුණු දිගේ ගියයි කියලා නිවන පැත්තක තියලා තියෙනවා. නිවන කියලා කියන්නේ ඉස්සල්ලාම දකින දුක්ඛ සත්‍යය. බුදුජාන් වහන්සේ නම් මේක කියවු තැනක් සූත්‍ර පිටකේ නෑ නමුත් අටුවාචාන් වහන්සේලා කියනවා මේ එන දවන තවන ගතිය පරිලාහය මේ හිතේ ලීනත්ත භාවය පස්ස ගන්න ගතිය එහෙම නැත්නම් මේ හිතේ තියෙන নানাපකර අරමුණු හොයන ගතිය දරන්න පුළුවන් කියලා. කවදාකවත් නොදරියක මට්ටමට යන්නේ නෑ. අනපේක්ෂිත දෙයක් බව හැබෑව. හිත වෙන හිතන්නේ නැති වෙලාවක තමයි එන්නේ. ඒ නිසා යෝගාවචරය කවදා හරි මේකට ලෑස්ති වෙලා ගියොත් ඒකට යෝනිසුමංසකාරය කියලා කියනවා. මට මේ ඉස්සරහට යනකොට මගේ වෙහෙස කර තත්වයක් වෙනවා. මම වෙහෙස කර තත්ත්ව ජීුණට මම පාවා දෙන්නේ නැහැ. මම ඉදිරියට යනවා කියලා ඒ යෝනිසුමංසකාරයටපත් කරගත්තොත් එහෙම නැත්නම් සම්මා දිට්ඨියට දාගත්තොත් ඔය කියන ඒ දැවිලි තැවිලි තත්ත්ව එච්චරම ඝන බහල වෙන්නේ නැහැ. හැබැයි මේක එක රැයකින් එක පරිශනකින් හරියන්නේ යෝගාවචර නැවත නැවතත් මේකට මුහුණ දීලා දවසින් දවස ඒ දුක් දරා සිටීමේ ශක්තිය නැත්තම් පාවා දෙන්නේ ඉස්සලා දුකට මුහුණ දෙන ගතිය ටික ටික වැඩි කරන්න. වැඩි කරන වැඩි කරන යනකොට ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්න මේ සාමාන්‍ය පුංචි දුකක් පුංචි වේදනාවක් දැන් ගාණක් නෑ මධ්‍යස්ථ ප්‍රමාණයේ වේදනාව වලට ඇඟ කිටි කිටි ගන්නවා. දමල ගහලා යන්න හිතෙනවා. නමුත් යන්න ඉස්සෙල්ලා එක තප්පරයක් මට මේ නොවේසිය හැකි මේ කිටි කිටි කාලා දඟලන එකේ තව තප්පරයක් ඉන්න බැරිද කියලා. එහෙම නැත්නම් මම හොඳයි මම දැන් නැගිටිනවා. නමුත් මේ වෙලාවේදී මේ මේවා ਸੰతాප කියලා කියන්නේ මේ කායික දුක් නෙවෙයි. පේන්නේ කායික දුකක් වගේ දෝමනස්යක් තියෙනවා. මන්නේ මේ දෝමනස්යේ ස්වරූපය හොඳට බුද්ධි විඳුවත් ඒකට සමීපව බැලුවොත් උත්සන්නව බැලුවොත් ඊට වැඩිය පොඩ්ඩක් අද ඉන්න බව තේරෙනවා. පුළුවන් බව තේරෙනවා. හෙට ඊට වැඩිය පොඩ්ඩක් ඉන්න පුළුවන් බව තේරෙනවා. මේ විදිහට හිත ඒන පැමිණි දුක ඉදිරියේ සැලෙන්න දුව බලාන ඉන්න ඉන්න ඉන්න ඉන්න යෝගාවචරයාගේ කයේ විස බීජ දරා සිටීමේ ප්‍රතිශක්තිය වැඩෙනවා. ඕනම විස බීජ අපිට පහර දෙන්නේ හිත වැටිච්ච වෙලාවට. විශාල ජයග්‍රහණයක් තමයි වෛද්‍ය ශාස්ත්‍රයේ මේ විස බීජ සොයා ගැනීම. එනිසා විස බීජ නාශනීය හම්බුනට පස්සේ ඔය ඒ විද්‍යාඥයන්ගේ අපි කිව්වේ මොකද්ද? ඊට පස්සේ අමර අපරාජිතයි අපි මැරෙන්නේ ඕනම විස බීජයට ප්‍රතිවිස හොයාගත්ත ගමන් හරි කියලා. පැස්ටරීකරණය එහෙම නැත්නම් මේ විස බීජ කොන් කර ගැනීම පිටු කර ගැනීම විශාල ශාස්ත්‍රයක් වඩපත් වුණා. නමුත් අද විද්‍යාඥයෝ සාමාන්‍ය විද්‍යාඥයෝ ඉහළම පන්තියේ කට්ටිය දන්නවා අපිට විස බීජයකට ප්‍රතිවිස හොයන්න අවුරුදු 20ක්වත් යනවා. ඒ වෙනකොට විස බීජයක් ජීවත් වෙන්නේ දවස් 3යි අලුත් වර්ග කෝටි ගණක් හදලා. අපේ විස බීජ ප්‍රතිනාශනයට උත්තර දෙන්නේ නැති විස බීජ විශාල ගණක් හැදලා නිසා මිනිස්සු අවුරුදු 100ක් ජීවත් වෙනකොට බෙහෙත් જાති හතරක් හොයාගනි. ඒත් විස බීජ කෝටි ගණන් හැදෙනවා. නිසා ඒ විස බීජ කතාව බෑ. කරන්න දින ප්‍රතිශක්තිය වඩන එකයි. ප්‍රතිශක්තිය වැඩුවට පස්සේ විස බීජ පරිසරයේ ජීවත් වෙන ප්‍රතිශක්තිය ඇසෙකන hina වෙලා ජීවත් වෙනවා. ප්‍රතිශක්තිය නැති එකන ඔය කොහෙන් ජග් ගැහුවත් මෙහෙන් නැත්තම් අරහෙන් කඩලා යනවා. ඒක නිසා විස බීජ නාශනය හරහා අද වෛද්‍ය විද්‍යාවේ මතු කරලා තියෙන සංකීර්ණ ප්‍රශ්න විස බීජ වලින් නැති කරපු ලෙඩ වලට වැඩියි. එකපාරක් මට මතකයි ටයිම්ස් මැගසින් එක මේක සම්පූර්ණ ලියපු එකක්. බිකු බෝධි ස්වාමීන් වහන්සේ අපිට ඒවල තිබුණා කියවලා බලන්නේ කියලා. විෂ බීජ නාශනය අතින් විෂ බීජ දෙදිනලා තියෙන මනුස්සයෙක්. මනුස්සය පරාදයි. අලුත් අලුත් වර්ග ඉක්මනට හදනවා. දුර්ලභයට ගන්න. ගහන්නේ එකෙකුට නෙමෙයි. මුළු ඉස්පිරිතාලෙටම. මුළු ඉස්පිරිතාලෙම මාස ගණන් වහලා තියන්න ඕනේ. ලෙඩ රෝග දන්නේ මොකක්ද දන්නේ තුවාලයක් අසනීපේ. මේ නිසා සිංහල විද්‍යාව ක්‍රමයේ තියෙන්නේ ඒ රෝගියාගේ වාපිත්තෙන් බලලා ඒව සමනය කරලා දරා සිටීමේ ශක්තිය. අනේ දරා සිටීමේ ශක්තිය තියෙනකොට විස බීජ තියෙන හිටියත් ආසාදනයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක සාතික කරන්න බෑ. පවුලේ හොඳ සීලවන්ත ගුණවන්ත මනුස්සයෙක් ලෙඩ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කලබල කෙනාට වෙන්න පුළුවන්. මේක ඉන්නේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ චරිත කතාවක තියලා තියෙනවා. එතුමා කෑගල්ල ප්‍රදේශයේ මැලේරියා වර්ධන ව්‍යාපාරට හරියට බැහැලා වැඩ කරලා තියෙනවා. මේ ධර්මපාලතුමාගේ අදහසක් අනුව මේ සංඝයා ඉදිරියට යන්න ඕනේ. මේ මිනිස්සු අපරාධ මැරලා යනවා ලෙඩ රෝග නිසා කියලා මැලේරියා වර්ධන ව්‍යාපාරේ උන්වහන්සේ ගත්තා. කලුකොන්දයාවේ ස්වාමීන් වහන්සේ මධ්‍ය ව්‍යාපාරය ගත්තා. මට හරියට බැහැලා වැඩ කරා. ඒ කෑගල්ල පළාතක මිනිස්සු මැලේරියා හැදිලා තියෙනවා. ඒගොල්ලන් ඉතින් මේ කාලේ ඩෙන්ගු වගේ මිනිස්සු දැනුවත් කරන්න කටයුතු කරනකොට ඒ ශාන්ති කියලා කියලා තියෙනවා මේ මැලේරියා මඳුර ජීවත් වෙන මේ මේ දැන්වල නිසා මේ මේ බෙහෙත් කරන්න එක සනීප වෙනවයි කියලා මහා දරු මිනිසෙක් කිනවලු ගමේ කවදාකවත් සමිතියකට එන්නේ නැතිලු ඒ මනසයා මේක එකට කරන් ගන්න නැතිලු ඉතින් මේ හමුරුගවලු මේ වගේ වැඩවලට එහෙම කෙනෙක් එන්න ඕනේ නැතුව කරන්න බෑ කියලා ඉතින් ගමේ මිනිස්සු ගවලු මේ මනසයා කවදාකවත් නැහැට අහන්නේ ඔබ වහන්සේ කලබල වෙන්න එපා කියලා මේ අනකොල් මේ මං කලබල වෙනවම මම යනවමයි කිය. පස්සේ කන්දුට නැගලා යනකොට මේ මිනිසයා විද්‍රා කරන අතු ගන්නවා. හාමුදුරු වෙන බව ගණන් ගන්න නැතුව අතු ගන්නකොට ගිහිල්ලා ඇඟේ හැප්පුණාලු. මේ හාමුදුරු ගිහිල්ලා හැප්පිලා තියෙනවා. මොකද හාමුදුරුවෝ කියලා. නෑ මේ මං ආවා කියන්නේ මොකටද? නෑ මේ මේ මේ මේ මැලේරියාවක් තියෙනවා. ඉතින් ඒකට අපි මේ මිනිස්සු දැනුවත් කරනවා නේද හාමුදුරුවනේ. ඔව්වා රජුන්ගේ වැඩ. ඔබ ඉස්කේ භාවනා කරන්නේ. ඔය මානකම් කරන්නේ. දැන් මමත් පුංචි කුමාරයෙක් තමයි කිව්වා. ආමතුරු. මාෂය බැලුවා හ්ම්. ඒ වඩිමු ගියාට කියලා ගිහිල්ලා සුදුසුදක් කළා වාඩි කළා කිව්වලු. ඒගොල්ලෝ භාෂා මාත්‍යෙම මම ගමේ ගැටි දාමි වගේ පොඩි දැනුම් දීමක් කරනවා. ඒ දැනුම් දීමේදී භාෂා මාත්‍ය ආපු නැති නිසා කීපව තමයි මම මේ ආවේ. ආමතුරුම එකක් කියන්නේ. ඔබ වහන්සේ සිවුරක් දාගත්ත නම් කියලා දේශපාලනය කරන්න එපා මහානකම් කරන්න. නෑ නෑ. මමත් පුංචි බහේ කුමාරයෙක් තමයි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කිව්වලු මේකේ ඉන්න එක එක්කවත් පන්සිල් නෑ හඳුන්නේ. මුන්න මැලේරියා හැදිලා තියෙන්නේ පන්සිල් නැති නිසා. මුන් මට දරුණුයි කියලා කියන්නේ මං කාදා ශිල්පදයක් කරලා නෑ. මට කාදාකන් මැලේරියා හැදෙන්න. ඔන්න ওই ටික කියන්නේ කිව්වලු ගිහිල්ලා. ගමේ කාලට කියන්නේ පන්සිල් පද බහරක් ඉන්න කියලා පන්සිල් පදට හැකලා මැලේරියා හැදෙන්න මැරුණත් සපයි. ඊට පස්සේ ඒ සඳහන් ලියලා තියෙනවා. මෙවස ඉච්ඡර ශක්තිමත් ජීවත් වෙලා තියෙන්නේ මනස දන්නා මට ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සුනාමිය ඇවිල්ලා 55000ක් මැරුණා. මැරිච්ච වෙලාවේ 55000ක්ම ජාතික වශයෙන් පින්පැමිණීමක් කරන්න රජයෙන් ඔක්කොටම එන්නේ කිව්වා. ටෙලිවිෂන් එකේ වෙලා තියෙන්නේ. කවුද මන්දනේ පිළිත් කියන්නේ කියහමතුරන පිළිතුත් වැරදුනාලු. තම්බි මිනිස්සේ කතා කරලා කිව්වලු පන්සිල් පද පහ රැක්කනම් ওই දේ වෙන්නේ නැහැ කියලා. ආමුදුරන්ට මතක නෑ ඒක. තම්බිට මතකයි. යම් කිසි කෙනෙක් පන්සිල් පද වහරක් කරන ඕක තම්බිටයිසි දෙයක් නෙවෙයි ලැබ්බේ කියලා නෑ. නබිනායකතුමා කියන්නේ නෑ පන්සිල් ගැන. තම්බි පුතුනේ ලංකාව නිසා තම්බි දන්නවා. යකෝ පන්සිල් පද පහරකලා සුනාමයට අහුණත් මොකෝ? අහුවෙන්නේ නැහැ. එතන යම් කිසි කෙනෙක් දන්නවා මේ දරත ගතිය ඇවිල්ලා තියෙනවා, තවන ගතිය ඇවිල්ලා තියෙනවා, හිත පිටිපස්සට යනවා. නානප්පකර අරමුණ ඒත්මගේ පන්සිල් පදවා gedi pitima තියනවානේ. ඒ මන්දට මට දැන් දස සීල් තියනවානේ. මෙරිච්චායි. මගේ සීලෙ මට තියෙනවා. ඉතින් මම මම මේ සීලේ භාවනාවක ඉන්නේ. මට අරමුණක් ඉදිරිපත් වෙලා තියෙනවා. සතියක් තියෙනවා, සම්පජඤ්ඤයක් තියෙනවා. දෙවිලි මොනවද එනවා? පැවිලි මොනවද උකට? පිට පිටපතට යනවා කියන්නේ මොකද්ද කියලා. ඒ වෙලාවේ Tamange ගැම්මෙන් ඉදිරියට එන්න බැරි නම් එයා හිතනවා අනේ කමටහන සුද්ධ කරගන්න විදියක් නැහනේ. අනේ මෛත්‍රී බුදු අහම වෙනකන් ඉන්න ඕනේ මේක සුද්ධ කරගන්න. අනේ මගේ සීල කැඩිලා දන්නේ. අනේ මගේ සද්ධාහ නැතිලා දන්නේ. අනේ මං ගත්ත කමටහන හොඳ නැද්ද දන්නේ. අනේ මගේ ගුරු ආමතු හොඳ නැද්ද දන්නේ කියලා. ඉතින් තැවෙන්නේ ඒ භාවනාවට අවශ්‍ය කරන පසුබිම සීල පදනම සීලේ පතිත්ථාය නරේසපඤ්ඤෝ ඥානවන්ත සිල්වන්තයා ඥානවන්ත පුරුෂයා සීලය තමයි පදනම් කරන්නේ. එයා මේ මැරෙන්න ගියත් දුකක් ආවත් පිස්සුවක් ආවත් එයා කල්පනා කරනවා සීලය කැඩලාද කියලා. සීලය කැඩිලා නම් මරණයට හමාරයි. මරණයට වැඩි ඒක. නමුත් සීලය කැඩලා නැත්නම් මේ මරණය අපි මැරෙන්නේ සිල්වත් එක් විදියට. ඒක නිසා සීලයක ඉඳලා සමාධියක් වඩලා භාවනා කරනකොට අපි කියන විපස්සනා භාවනා කරනකොට අරමුණේ මේ එන ගොජ දාගෙන එන தත්තේ යකා මතුරුනකොට කපුවා පරල වෙන්න වගේ පරල වීගෙන එනකොට එයා දන්නවනේ මේ භාවනා මනසකාරකින් එන්නේ කියලා. පසුබාහන දෙයක් නෑ. මන්ට මේක තව තප්පරයක් තව විනාඩියක් ඉදිරියට යන්න බැරිද කියලා බැලුවා නම් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ වෙලාවට උදව් කරන්නේ සීලය. පිහිටපු පදනම. ඒ වගේම තමයි මෙතෙන් ආපු සතිය සම්පජාඤ්ඤේ සබුදුසනසේ සඳහන් කරනවා ඒ වෙලාවට මේ කෙලෙස් නැති බවට වැටෙහි. ಗುಣ ධර්මත් තියෙන බව වැටෙහි. ප්‍රඥාවක් තියෙන බව වැටෙහි. විශේෂ ඥානිකුත් තියෙන වැඩේ දුකක් පේනවා. මේක එහෙම බලන්න එපා පොට්ටපාද. මේක දිහා ප්‍රමෝදයක් විදියට බලපං. මේක සැපක් විදියට බලපං. මේක පස්සද්ධියක් විදියට බලපං. සුඛයක් විදියට බලපං. සති සම්පජඤ්ඤ විදියට බලපං කියලා. ඒ පේන වෙහෙස කර தত্ত্বය දුක්ඛ සත්‍ය වශයෙන් බාර ගන්න. මම මේ හොයාන ගියේ දුක්ඛ සත්‍යයි මේ තියෙන්නේ. මේක නැති කරන්න බෑ. ඒක හරියට වතුරේ තෙත ගතිය නැති කරන්න කවුරු හරි ඉල්ලුවොත් මොකද්ද කරන්න කියන්නේ? ගින්නේ රස්නිය නැති කරන්න කියලා කවුරුත් අටමන්න ගත්තොත් පරිශන කරන ගත්තොත් මොකද වෙන්නේ ආ? වාතයේ කම්පන චංචල ගතිය නැති කරන්න ඕන කියලා පරිශන කරන ගත්තොත් මොකද වෙන්නේ ආ? පටවි ධාතුවේ තියෙන තද ගතිය නැති කරන්න කියලා පරිශන කරන්න ගත්තොත් මොකද වෙන්නේ? පිස්සු. දුක්ඛ සත්‍ය ආට පස්සේ ඔක වෙනස්කරන වතුරේ තද ගතිය නැති කරන්න හදනවා වගේ මේ තමයි යන්න දින තැන මේ තමයි අවබෝධ කරගන්න ඕනේ කියලා තේරෙන්නේ නැතිකම තමයි පුතඥ ගතිය. ආර්යයන් වහන්සේලමක් වුණා නම් එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂයෙක් වුණා නම් එයා දන්නවා මේ අපි ඉස්සරහට යන්නේ දවන තවන ගතියක් තමයි අපිට අන්තිමටම ඉතුරු වෙන්නේ. ඒ දවන තවන ගතිය දැකීම ජයග්‍රහණයක් වශයෙන් දැකීම පොතක නැහැ. නොසරුවචනන්සේ මතක් කරලා තියෙනවා දුක්ඛ සත්‍යය උඹට ඔය හම්බුනේ. ඒ ওই දුක්ඛ සත්‍යයට පසුබාන්න එපා. ඔක බාරගනින් දරන්න පුළුවන්. ඒ දැරීම අද දරුවා නම් හෙට වෙනකොට ඊට වැඩි දෙයක් දරන්න පුළුවන් එන්නේ එන්නේ අපි එදා ඉගෙන ගත්තේ රූප ධර්මයක් ගෙවි යනකොට ඇති වෙන වෙහස. ඒ වගේම වේදනාදිගෙත් බලانے යනකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා, කායික වේදනා, චෛතසික වේදනා, ලෞකික වේදනා, ලෝකෝත්තර වේදනා ආදී වේදනා රාශියක් එකක් එකක් යනට පහු කර කර අපි යනවා. ඉතින් යන්න යන්න හිතෙනවා ඉස්සරහට චීස් කැලක් ජුජුස් කැලක් වගේ එකක් හම්බෙයි කියලා. මොකක්වත් හම්බෙන්නේ මොකක්වත් හම්බෙන්නේ ඔය දවන තවන ගතිය ඔහේ ගොජ දම දම නලිය නලිය නලිය නලිය තියෙනවට ඒක කියනවා භාවනා හිතලා වගේ කියලා. මම මොකද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේක බාර ගන්න කැමති නෑ. මේක බාර ගන්නත් එක් ප්‍රමෝදයක් පහළ වෙන්නේ මේක බාර ගන්නත් එක් ප්‍රීතියක් පහළ වෙන්නේ මේක බාර ගන්නත් එක් පස්සද්ධියක් පහළ වෙන්නේ මේක බාර ගන්නත් එක් සුඛයක් පහළ වෙන්නේ සති සම්පජඤ්ඤය දන්නේ නෑ. උපයන්න දන්නව හඳුනන්නේ මැනික් වලට සල්ලි වේදම් කරපු මිනිස්සයා මිනිස්සු දාලා ඉල්ලම කොට අරගෙන ඉල්ලම හොදන වෙලාවේ කුලිකාරයෙන්ද බාර දීලා ගෙදර ගිහලා බුදියා හිටියොත් මොකද වෙන්නේ? අර මිනිස්සු මැණික අම්බෙච්චාම කටේ දාගෙන ගෙදර යනවා. ඒක ගන්න වෙලාවේ ළඟ ඉඳගෙන අවුල ගන්නවා. එතෙන් ගන්න මිනිහ තාත්තා වුණා තොරකම් කරනවා. මැණිකේ ස්වරූපේ එකයි. නිවුන් සහෝදර කියලා මැණික් ගැරුවත් අර වියදම් කරපේක පැත්තක හිටියන මොකද මැණික දකින්නකොට අහුලන්න බැරි නම් මේ මනසේ මට විශ්වාසය ගෙනත් දෙයි කිව්වොත් ඒක මැණික් බිස්නස් නෙවෙයි ඒක. ඒ නිසා භාවනා කරනකොට ওই මැණික අපිට හම්බ වෙනවා. ඒ මැණික අපි හිතානින්න වෙන මොකද්ද? විදිහට සරුවචනසේ පෙන්වන රූප ලක්ෂණ ටික තමයි මේ මැණිකේ. මේ ලක්ෂණ ටික රූප පැත්තක දාමුකෝ දවන ගතිය තියෙනවා. තවන ගතිය තියෙනවා. ඒකේ පෙළන ගතිය කියලා කියනවා. නැත්තම් මේක නිටතරම නලිය නලිය තියෙන ගතියක් තියෙනවා. ඒ නැත්තම් බොහෝ දේවල් වල සංකලනයක් මේකට මම තැවුනොත් මට තැවීම ඉතුරු වෙනවා. මේකට සතුරු වුණොත් මට සතුරු ඉතුරු වෙනවා. මේකේ නෑ සතුටක් හෝ තැවීමක්. මේක අපි වෙයින් ඒකට දාන අපි වෙයින් ඒකට ආරෝපණය කරන දේ මත තමයි සැප දුක තියෙන්නේ. ඒ නිසා පෘථග්ජනයා මේක දකිනකොට තැවිලා පස්ස දාලා ගුරුවරු මාරු කරනවා, කමඩාහ මාරු කරනවා, ස්ථාන මාරු කරනවා හැමතැනම ඇවිල්ලා කියනවා මේ කාලේ භාවනා කරනකොට හරියන්නේ නැහැ. මෛත්‍රී බුදුහාමරුවත් ආවොත් වැඩි හරියයි කියලා. නොකරන වෙදකමට කෝඳුරු සෙල් කල 7යි 7යි. බුදුබණ තේරුම් ගත්ත මනුස්සයා ආර්ය ධර්මයේ අහපු මනුස්සයා ආර්යනාථලා දැකපු මනුස්සයා සත්පුරුෂ ධර්මයේ අහපු මනුස්සයා සත්පුරුෂයන් හැසිරිච්ච මනුස්සයා දන්නවා මේක මම කොච්චර දෝ කාලයක් දැක්කා මම හැමදාම මෙතනදී තැවුණා පසුබෑවා චරුචරු ගෑවා මේක හරහා ගියොත් මොකද වෙන්නේ මට බැරිද මේක දිහා චෝදනා විරහිතව ඉල්ලීමක් නොකර මේකට මුහුණ දෙන්න කියලා බලපු දවසේ මොන්නම බාධාවක්වත් නැහැ එතකොට තේරෙනවා මේක හිතනවත් එක්කම ප්‍රතිඵල තියෙනවා ඒක අකාලිකයි. වැරදිවට හිතුවොත් ඒ හා සමාන දුක් එනවා ඒකත් අකාලිකවම සිද්ධ වෙන නිසා භාවනාව කොච්චර කරත් මෙන්න මේ වගේ රැඩිකල් වාදී කල්පනාවක් එහෙම නැත්නම් විප්ලවීය කසලකා බැලීමක් කරන්න බැරි කෙනා ඒ සත්‍යයේ ළඟට යනවා නිහිලියොල්ලා ඒක වටලවාගෙන බාගට වටලවාගෙන අවබෝධ කරගන්න බැරුව මහන්සි වෙනවා නමුත් ඒක න දුකෙන් ජීවත් වෙනවා ඇත්ත වශයෙන්ම අත්තිකිලමතාන් යෝගයට යන කෙනා ඒක අඳුරන්නේ නැහැ. ඒ නිසා මේක පේන්න තියෙන පෙළන ගතියක් මේකේ තියෙන තවන ගතිය කියලා සාරිපුත්‍ර සාංශය ලියලම තියෙනවා. මටත් පේන්න තියෙන භාවනා කරන කියලා අන්තිම ඉහට ගියාම මේ දවන තවන ගතියක් මේක ශක්තියක ස්වභාවය. වේගයක ස්වභාවය. ජීවය කියලා කියන්නේ ශක්තියක්. ජීවය කියලා කියන්නේ වේගයක්. ඔක මගේ කියාගත්තොත් ඔය දවිලි තවිලි වලට අපි වග කියනවා. මේව දැකලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි මම දන්නවා සීල සමාධි ප්‍රඥාවේ ගිහිල්ලයි මං ඉන්නේ මේක මෙහෙම බාරගත්තොත් මොකද වෙන්නේ කිව්වොත් අර සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තාපසතුමා අර කුමාරයා වගේ පොඩි කායේ ඇති කරගත්ත මේ ප්‍රමෝදජනක ගති මතු කරගත්ත ගමන් භාවනා පිම්මක් පයින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට ගුණයක් දීලා තියෙනවා නවආරාදි බුදුගුණ වල සුගත කියලා සුගති කියන්නේ මිතා දුෂ්කර ගමන hina වෙවි ගිය කෙනෙක්. සුන්දර ගමනක් ඇති කෙනෙක්. බුදුරජාණන්සේ විතර අපි දුක් විඳලා නැහැ. අනන්ත අප්‍රමාණ තත්ත්වවලටපත් වුණ කිසිම දවසක බලාපොරොත්තු සුන් කරගත්තේ නැහැ. මතුවෙන දෙයට මුණ දීගෙන ගිය නිසා සුන්දර වූ ගමනක් ඇත්තාගෙන නම අන්වර්ථ නාමය නවආරාදි බුදුගුණේ තියෙන නිසා මේ භාවනා ජීවිතයේ සතුටෙන් ගත කරන්න බැරි පැමිණෙන දුකට පැණිදහයි කියා ගන්න බැරි කෙනාට ගොඩාක් කල් යනවා වැඩේ. මේ භාවනා ජීවිතේ සතුටින් එහෙම නැත්නම් මේක කෙලස් කැපෙන තැනක්, සිල්පෙන් එන තැනක්, භාවනා සතුටින් ඉන්න පිළිස ඇතුරු කරන්න ඕනේ. සතුට දනවන වචන අහන්න ඕනේ. ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් යන්න ඕනේ කිව්වොත් යන්න ඕනේ. මේක පිළිබඳ පුංචි මතයක් මතු කරන්න කැමතියි. ප්‍රසිද්ධ පොත් තියෙනවා ඔය හිට්ලර්ගේ නාසි කමුදාවල වෙච්ච ම්ලේච්ඡ ක්‍රියා. ඉති කියලා බේරිච්ච මිනිස්සේ. එක මිනිස්සෙක් යනවා එයා යුදෙව් ජාතිකයේ මානසික වෛද්‍යවරේ වෛද්‍යවරයෙක් වශයෙන් පුහුණු වෙච්ච කෙනෙක්. මෙයා හමුදා ගැන ඇරට අරගෙන යනවා. දරුවෝ එක තැනක, යාළු මිනිස්සු එක තැනක. මෙයා ගියාට පස්සේ කැම්ප් එකේ ඉන්න දෙනවා. කන්න මොනවත් නැහැ. දාලා ඉන්නවා. දැන් හෙට තීන්දුව කරනවා කෝකද මරන්නේ කෝකද ඉතුරු කරන්නේ කියලා. මරණ කඩියට කියලා නෙවෙයි ගෙනියන්නේ මේ වගේ ශාලාවකට ගෙනිලා කියනවා නාපල්ලා වැඩක් තියෙනවා කියලා ටැප් අරින්න කියලා. ටැප් අරපු ගමන් මීටේ මේ මීටල් බ්‍රොමයිඩ් ගෑස් එකක් එන ඔක්කොම මැරලා. එකෙක් ටැප් එක අරපු ගමන් හේනම් මැරලා යනවා. ඊටසේ ඒ ටික තල්ලු කරලා අනිත් එක පුරවනවා කියලා කියනවා ටැප් තියෙනවා වතුර තියෙනවා නාපල්ලා කියලා. එකෙක් කවුරු හරි ටැප් එක අරිනවාමයි. ඉවරයි. ඉතින් මෙහෙම රෑ ගත කරද්දී ඊට මේ වගේ කඳුරට කඳුරු දෙකක් යහ පැත්තේ මේ මනුස්සයා දන්න කෙනෙක් දැනගන්නවා අහවලා ගෙනල්ලා ඇතුළට කියලා. ගෙනාච්ච කතා දෙකක් නැහැ. සපත්තු ඇඳුම් ඔක්කොම ගලවනවා මරනවා. අර මනුස්ස හොරෙන් ඇවිල්ලා භයානක ගමනක් කියලා කියනවා. මේක ඇතුලේ සතුටින් කොණ්ඩේක බල hina වෙලා ඉන්න මිනිහා මරන්නේ කනගාටුවෙන් අඩා වැටිගෙන අනේ මගේ ගෑණි ගෙනිච්චා නේද මම මරයි නේද කියලා බය මුළු දැක්කොත් මරනවා. ඒ නිසා හොඳට ක්ලීන් ෂේවන් ක්ලීන් සූට් ඊටපන් මරන්නේ නැහැ. මේ වාසේ අදහන්නේ මේක. හැබැයි එතකොට මෙයාට හුඟක් කනගාටුදායක වෙලා දේවල් වෙලා තිනවා. හොඳ උගත් වැඩගත් මහත්තයෙක් හරක් ගාලට එකට දාලා ගෑනු මනුස්සයා වෙන තැනකට ගිහලා දරුවෝ වෙන තැනකට ගිහලා අම්මලා තාත්තා වෙන තැනකට ඔක්කොම මැරෙනවා. මේ මනුස්සයා කරන්නේ අර තියෙන ෂේප් රේසර් එක අර ගන්නවා හොඳට රැවුල කපලා ගිහිලි වෙලා ඒ ගවදාස පොලිමේ යනකොට මම දන්නම් කවුද මම මේ මේ රසාවක් කරලා තියෙනවා. හොඳ එහෙනම් මේ පොලිමේ වල. අනික කට්ටිය එනවනේ වූ නාටක කරගෙන අඬා වැටෙන මේ පොලිමේ යනවා. ඔක්කොම රෙදි ගලවනවා ගෑස් කාමරේ. මේ මිනිස්සේ අවසාන වෙනකන් ඉඳලා අන්තිමට මෙයාට වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන්න දීලා පස්සේ යුද්ධය අමාරු වුණාට පස්සේ රතුපුරු සමුදායෙන් ආවට පස්සේ ඇහියට ඇවිල්ලා ලියලා තියෙනවා කැම්ප් එක ඇතුලේ වෙන දේ. අපායට ගියත් hina වෙලා ඉන්නේ යම රජුරෝ දැපෙන දමතයි. ඕගොල්ලෝ මේ වටේ පිටේ කියන දේවල් බලලා චරිචුරු ගන්න පටන් අරගත්තොත් දිව්‍ය ලෝකේ ගියත් ලක්ෂදේවෙන්ජත් මූණට කෙල ගහයි. "තෝ මොකටද මෙහායි? තෝ ගැලපෙන්නේ නැහැ මෙතෙන්" කියලා. ඒ අපාවට යතත් hina වෙලා යනවා. හිරගෙදරට ගියත් hina වෙලා යන්න හිරගෙදර ඉන්න එකත් බය වෙනවා. ඒක ගොමියක දැන් හිරේට දැම්මත් hina වෙලා නින්නේ. ඌට හිතයක් නැහැ. ඒතර ඌට ජොලියක් හම්බ වෙනවා. දැන් මේ දිලා පැය පැය 14ක් විතර භාවනා කරදායිනේ. ඊට ගෙදරට ගියාට පස්සෙත් කන්න දෙනවා, බොන්න දෙනවා, විවේකයේ තියෙන ෂෝක් එකට භාවනා කරගන්න. දැන් හිරේ දැම්මයි කියලා කනගාටුවක් වෙච්ච එකනට අයියෝ අපේ પરම්පරාවක් කවුරක්වත් හිරේක වැටෙනවා බලන්නකෝ. හරි වැඩේ නේ කියලා කනගාටු වෙනවා. කතාදි කියන්නේ හිරයක්. හිරයක් ගන්නවා කියලා නේ කියන්නේ. ඊ පරිප්පුව ගන්නකොට අමාරුවක් නැද්ද? කාටවත් කියලා තියෙනවද අනේ මේක සාදයක් බැන්දා හිරයක් ගත්තා හිර උණයි කියලා? නෑ. ඇයි මේ ජීවිතේ භාවනා ජීවිත කරන්න බැරි? ඒ හිරේට ඇටලා මොන තරම් දුක් විඳිනවද ඔයගොල්ලෝ? දවසක. නොකියන. කියන්න බැරි. මේ මේ බැඳගත්ත බෙරේ ගහගන්න බැරුව. ඇයි මේ භාවනා ජීවිතේදී බුදුහාමුදුරුවෝ කියලා දීලා මහන්නේ මරණ දුකක් එනෝක සතුටක් කියලා. ප්‍රමෝදයක් පහල කරපාලා. ප්‍රීතියක් පහේ පේන්නේ නිකන් බුදුහාමුදුරුවෝ නිකන් කරන්න බැරි දෙයක් කියනවා. හරි බුදුහාමුදුර දුකේන තැනක්ම වල දීලා පරීක්ෂණ කරන්න ගන්න නෑ. බුදුහාමුදුර දුකේන තැනක්ම වෙන්නේ නෑ. උන්වහන්සේට ඕනකමක් නෑ කාටවත් දුකක් දෙන්න. නමුත් උන්වහන්සේ පෙන්නලා තියෙනවා මේ පිටපොත් අයින් කරාට පස්සේ මේකේ ඇතුලේ තියෙන සුද්ධ කුජ දාන දුක. සුද්ධ කුජ දාන වේගය. ශක්තිය. ඒ ශක්තිය දැක්කට පස්සේ තවත් ඉන් යහන මොකද්ද කියලා අහන්න එපා. ඒකෙන් කියන්නේ මේ ශක්තිය බාර ගන්න කැමති නෑ. බාර ගන්න කැමති නම් ඔයින් යහට කලියුත් නැහැ. හැඩ ගැහෙන්න වෙනවා. කීපතාවක් බල්ලා බොහෝ වතාවක් බල්ලා අනේ මම මේක කල් මේ දුක එනකොට ප්‍රතික්ෂේප කරාන පැංගිරි කියලා හිතාන තිත්තයි කියලා හිතාගෙන නමුත් පැංගිරි සිත්ත දෙක තියෙන මිනිහට කන මිනිහ කාදාකත් දිවෙඩිය හැදෙනවා. සීනිකාමයකට තමයි දිවෙඩිය හැදෙන්නේ. අපේ ජීවිතේ අපි හැම දෙයකම තිත්ත රසයි පැංගිරි රසයි අයින් කරනවා. ඔත් අයින් කරලා තමයි කන්නේ. පැංගිරි පොත්ත තියෙන, සිත්ත පොත්ත තියෙන කන රිලවට කවදාකවත් පිළික හැදිලා තියෙනවද? අනිත් ගොන ෆයිබර් ටැබ්ලට්ස් ගන්න ඕනේද? ඕනේ නැහැ. මොකද ෆයිබර් එකෙන් තමයි වැඩේ පටන් ගන්න. අපි එම නෙවෙයි විට පොත් අහිං කරලා මැද ලෙල්ල විතර මැද එක විතරක් කනවා. ඉතින් අපිට ලෙඩ. ඒ නිසා අපි මේ සැප හොයන ලෙල්ල අහිං කරලා මැද විතරක් කන්න හදන මේ ජීවිතේ දීවැඩියාවෙමයි කියලා. හැබැයි ඒක මදු මෙහෙ කියලා සැප ලෙඩක් විදියට තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඊවැඩිය සැප ලෙඩක් ඇඟට දැනෙන්නේ නැහැ. ඉතින් ගෙදර ඉන්න කට්ටිය ටිකක් කැමත අමාරුයි. මොකද සෑහෙන ගාණක් ගෙවන්න ඕනේ. නිසා භාවනා ජීවිතේ ඔකට පොඩ්ඩක් තිත්ත වැටෙන්න ඕන. ඔකට පොඩ්ඩක් පැංගිරිය රස වැටෙන්න ඕන. චිත්ත රස පැංගිරිය රස වැඩිච්ච ගමන් ජීවැඩියාව කටෙන් හනියප කරන ලෙඩක්. බඩට යන්න දෙන්න ඕනේ නැහැ. මේ අපි ගත කරන ජීවිතෙත් ඔය සැපස හොයාගෙන යන ගතිය ජීවැඩියාව හොයාගෙන යන ගමන. ඕකේ අපි අයින් කරගන්න උත්සාහ කරමු, වෙන් කරගන්න උත්සාහ කරමු මේ පැංගිරිය රසයි චිත්ත රසයි වැටිච්ච ගමන් මේක සමබර වෙලා එනවා. ඒ නිසා භාවනා ජීවිතයේ හම්බෙන දුක පැමිණි දුක් පැනිරායි. සිටිදෙව් දුව කොට වැඩි, ගෙට වැඩියා. මේ තමයි දුක්ඛ සත්‍යය. මට ඊට වැඩිය ටිකක් අද වෙනක ඉවසන්න පුළුවන් නම් ඊට වැඩිය දුක්ඛ සත්‍ය අවබෝධ වෙලා. මතක තියාගන්න එහෙට ඔයිට පොඩ්ඩක් වැඩි දෙනවා. මොකද්ද? දාහ, පරිලා, චිත, චේතසෝ ලීනත්තං බාහිත බහිතව චිත්තං විකපති. හිත නන්නත්තර වෙන්න බලනවා. ඊට පසු බානවා කඩලා තාගේ පිටකොන්ද උඩට උණු ඊයමක් කියලා වගේ. ඉති පරිලාදාහමති වෙනවා. තේරෙනවා නම් දැන් ටික ටික ටික ටික මේක කාලා කාලා පුරුදු වුණාට පස්සේ ගාණක් නැහැ කියලා ගාලක් නැහැ. අලියක්කට ඉන්දියාප්පැත් තිබ්බා වගේ කාගෙන යන එකයි ඉදී. කොච්චර භාවනා කරත් මේ පාඩම සම්පූර්ණයෙන් අලුත් වෙනවා. භාවනා කරන කතාව වෙනයි මේ අණුව මේකට මුණ දෙන ගතිය තියෙන මනුස්සයාට දුක්ඛ සත්‍ය ඉච්චර දුර නැහැ. නමුත් ඒ වැටෙන වැටෙන දුක්ඛ සත්‍යයේදී පසුබානවා නම් ඒ දුක්ඛ සත්‍ය මොනව කරන්නේ? භවනා කරනකොට මතුවෙන දුක්ඛ සත්‍යයට පසුබානවා නම් දුක්ඛ සත්‍ය මොනවත් කරන්නේ? ඒ නිසා බුදුරජාණන් කියනවා එනකොට හිනහ වෙලා මූණ දීපන් මූණ දුන්නොත් අපායට ගියත් කවුරක්වත් මූණට මොබනදකින් කියන්නේ ඒක නිසා අපි මේ දෙකට මේ මේ මොනවාද මේ අට කරගත්ත නිකතල්ලේ තියාගත්ත චල්චුරු ගන්න මූණෙන් දිව්‍ය ලෝකේ ගියත් දැන් නැහැ දැන් නැහැ ඒ නිසා දැන් මෙතන මේ දැන් මෙතන ගන්න බැරි නම් ඔය කියන පිරිච්ච ගතිය ඔය සම්පත්‍ති කර ගතිය කප්පට සංසාරේ කවදාවත් හම්බෙන්නේ ඒ නිසා රසින් බුද්ධහමී කියලා තියෙනවා දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ තෝ නෙවෙයි නම් කවුද යකෝ කියලා මම දැන් මෙතෙන් දෙන්නේ කියලා මම දැන් මෙතෙන් ආවට පස්සේ ඕක තමයි හම්බෙන්නේ. මහා ලොකු සැපක් නේ. ඔය ටිකක් ඔය දැවෙන දැවෙන ගතියක් තියෙනවා. හිත කිසි රසක් නැහැ. උම්මලකට දාපු නැති හොද්ද වගේ. ඔය කකා ඉන්න එකයි තියෙන්නේ. මේකට සතුටු වෙච්ච දවසේ මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා ඔන්න බුදුහාමුදුරුවෝ පේන. ඒ නිසා මේ ඉන්න කිසි කෙනෙක් අත්විඳපු නැති එකක් නෙමෙයි. නමුත් තාම මේ හැම කෙනාටම සැකයක් තියෙනවා. මේ කියන ආර්ය දුක්ඛ සත්‍ය ඔය දති එකක් වගේ දුකක්ද? එහෙම නැත්නම් වෙනම චීස් කෑල්ලක් වගේ ජුජුබ්ස් කෑල්ලක් වගේ රත්තරන් වගේ එකක්ද කියලා අරක එනකම් බලන්නේ. නිසා කවදා හෝ මේ පැමිණි දුක පිළිගත්ත දවසේ අර උත්තම වූ ඊට වඩා ඉහළ වූ දුක්ඛ සත්‍යට විවෘත වෙනවා. ඉතින් මේ ඒ දුක මේ පැත්ත මාතුකාවට විස්තර කරන එක ලේසි දුක්ඛානුපස්සනාව යනදී. කාය සත්‍යපට්ඨාන මේ කායේ කායानुපස්සීක රූප කර්මත්තානයක් චිත්තානුපස්සන ධම්මානුපස්සන අපි පස්සට කතා කරන්න බලාපොරොත්තු වෙන මේ දුක්ඛානුපස්සන යටතේ මේක විස්තර කරන්න ගියාම තේරෙනවා අපි කොච්චරක් මේ ලැබෙන වින්දන සැප පමණක් අපේක්ෂා කරන ගතිය නිසා කොච්චර ලෙඩ වෙලා ඉන්නවද අපි කොච්චර අන්තභාගකාරීද කියලා. ඒ නිසා සැප දුක දෙකටම සමහිත පවත්තන මේ උත්තරම මධ්‍යම ප්‍රතිපදාවට හිත වැටිච්ච දවසේ අපි මෙතෙක් කල දුක කෙරෙහි තිබුණේ බය දෘෂ්ණා ගති වෙනුවට දුකට සතුටු වෙලා දුකට මුණ දුන්න දවසේ දුකේ තියෙන පෙළෙන ගතිය නැතිලා යනවා. ඒ වගේම මේ සැපට තියෙන කෑදරකම අයින් කරුවට පස්සේ තීරෙන්න පටන් ගන්නවා මේ සැප හොයන්න මෙතෙක් විදපු වඳ වලින් හම්බ වෙච්ච ඉටි ගෙඩියක් නෑ. මුන්න දෙයක්වත් ඇත්තේ නැහැ තියෙන්නේ අනුම් මරාගෙන ගසාගෙන කන කෑම විතරයි වෙනකොට ලද දෙයින් සතුටු වෙලා මධ්‍යම ප්‍රතිපදාව යනවනම් මේ සැප දුක දෙක කෙනසේ තල තුනා බව තමයි තපස කියන්නේ ඉදිරි ගමන කියලා කියන්නේ ඉතින් මේ වෙනකොට ගමන් කළ මාර්ගයත් ඉස්සරහට යන දින එකත් බලනකොට මේක තීරුම් ගත්තොත් ආපු මඟ වැඩි යන්න තියෙනක බොහොම ටිකයි මේක තීරුම් ගත්තේ නැත්නම් කාලයක් විඳවයි කෙටි ක්‍රම හොයන්න කියලා කෙටි ක්‍රමයක් නැහැ. ඒ නිසා බණ අහලා භාවනා කරලා මේ தත්ත්වේ එනකොට ඒකට ලෑස්ති වෙලා යෑමෙන් මේ ශක්තිය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.